අපදානේන සම්පායති අයම්පි ධම්මෝ දෝවචස්ස කරනෝ තීති අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ දේශනා මාලාවේ පළවෙනි දේශනාව 90 වෙනි භාවනා වැඩමුළුවේ පටන් ගන්නකොට පුළුවන් තරම් ඉදිරිපත් කරගන්න බැලුවා මේ සූත්‍රේ සහ දේශනා මාලාවේ ඉතිහාසය නිදානය තම්පසුබිම ඒ අනුව අපි ඊයේ මුල් දේශනාවේ මුල් කාලේ විස්තර කරන්න හදපු හැටි පොඩි සමාලෝචනයක් නැත්තම් සාරාංශයක් පින්ඩාටයක් ගත්තොත් මේක සරුවචන් වහන්සේ විසින් දේශනා කරලද සූත්‍රයක් නෙවෙයි මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලාට දේශනා කරලද සූත්‍රයක් මේකෙදී මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ අනුමිනි ඥානය කියලා නැත්නම් අනුමාන ඥාන මේකට සමහර විටක ණය විපස්සනාව කියලාත් කියනවා සමහර විටක ආකාර පරිවිතක්ක කියලාත් කියනවා සමහර විටක තර්ක ඥාන කියලාත් කියනවා සමහර විටක චින්තාමය ඥානත් කියනවා මේ අනුමිලි ඥාණය නැත්නම් මේ අනුමාන ඥාණය මේ ණය විපස්සනාව මේ ආකාර පරිවිතක්කය එහෙම නැත්නම් මේ චින්තාමය කොටස අපේ හිත නොමගට අයුන්සුමංස්කාරයට මිත්‍යා දෘෂ්ටියට හරවලා තියෙන එක ඒ අනුමාන ඥාණයම හරි පැතර දාගත්තොත් ශීඝ්‍ර වර්ධනයකට එනම් භාවනාමය සහ ආධ්‍යාත්මික ශීඝ්‍ර වර්ධනයකට හරව ගන්න පුළුවන් මොකද මේක මහා චපල ඥානයක්. කිසිසේත්ම ඍජු නැහැ. ඒ නිසා මේ අවකපිලා තියෙන දේ එහෙම නැත්නම් අරියාදුරීట్లా තියෙන දේ එයාගේ අරියාදුරට යන කතාව තේරුම් අරගෙන හරියට වෙලාවට ඒක නිසි පැත්තට යොදාගත්තොත් පෞරුෂත්වයේ රුචි අරුචිකම් වල අපේ හැබෑ වෙනසක් මේක ඇති කරගන්න පුළුවන් ඒක පිළිගන්නේ එකම ආගම බුද්ධ ආගම විතරයි ලෝකේ අනිත ඔක්කොම තීන්දුව කරන්නේ ඒක මනුස්සයාට අයිති දෙයක් නෙමෙයි. ඒක දෙයයන් වහන්සේට අයිති එකක්. මවුන්කාරයන් වහන්සේට අයිති එකක්. මරණයෙන් පස්සේ අයිති එකක්. අපිට මේවා කරන්න බෑ. අපි නිකම්ම නිකන් නරපණුවෝ. අපිට මොකුත් කරගන්න බෑ කියලා. ඉතින් දැන්නත් එහෙම ඉදර කට්ටියකුත් ඉන්නවා බුද්ධ ආගමේ. ඒක නෙමෙයි ප්‍රශ්නේ. අපිට හරියට මේ සර්වච්ඡ දේශනාව පටහැරලා තේරුම් ගත්තොත් එතන තමයි මොග්ගලන් ස්වාමීන් වහන්සේගේ කතාව හරියට පටහැරලා තේරුම් ගත්තොත් අපි මේ අරියාදුරට හිටලා තියෙන මේ අනුමාන ඥාණය අපිට ඕන විදිහට හරව ගන්න පුළුවන් නැත්නම් මට අරියාදුරට පිහිටලා තිබෙන මේ අනුමාන ඥාණය මට සුභ සිද්ධිය පිණිස මට අර්ථ කුසලයේ පිණිස අර්ථ සාධනයේ පිණිස හරවන්න පුළුවන්. හැබැයි ලේසි නෑ. ඊටාම සියුම් දෙයක්. ඉතින් ඒක නිසා මේක සූතමයේ වශයෙන් නැත්නම් අහලා හිතට වද්දා ගන්න ඕන. ඊට පස්සේ බලන්න ඕනේ මවන්නකොට මේක ඇත්තටම එහෙම හිතුවට කරන්න පුළුවන්ද එහෙම නැත්නම් මට පෞරුෂත්වයක් තියනවද? මට ඇත්තට ඕනකමක් තියනවද? කියලා කල්පනා කරලා බැලුවොත් ඒ කෙනාට කර බලන්න හිතෙනවා. මේ තරම්ම උනන්දුකාරක ධර්මයක් මේ කතා කරන්නේ. මේ අනුමාන ඥානය. ඉතින් මේ අනුමාන ඥානය අපට මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ මේ එවකට හිටව මහා සංඝයාට දේශනා කිරීම හරහා අපිට දෙන පණිවිඩය අපිට දෙන ශාසනය තමයි මේක දෝවචස්ස සහ සෝවචස්ස කරන ධර්මයේ හරහයි අපිට උගන්වන්නේ. අපි කෙනෙක් ඉදිරියට දුර්වචස් භාවයටපත් වෙන හැටි එහෙම නැත්නම් තව කෙනෙක් ළඟ සෝච භාවයටපත් වෙන හැටි. ඉතින් අර අනුමාන ඥාන, අනුමිනි ඥාන, විපස්සනා, අනාය විපස්සනාව එහෙම නැත්නම් ආකාර පරිවිතක්ක එහෙම නැත්නම් තර්ක ඥාන, එහෙම නැත්නම් චින්තාමය ඥාන කියන කොටත් අපි ටිකක් එරනවා. මේක උනත් අපිට එච්චරයි මේ ශාස්ත්‍රීය වචන ටිකක් නෙමෙයි මෙතන කියවෙන්නේ ඒ නිසා අපිට සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ අනුමාන ඥානය අපි යොදවන්නේ දුර්වච භාවයේ සහ සූච භාවයේ තේරුම් ගන්නයි කියනකොට උගව දෙනකොට හිතා ගන්න අමාරුයි දරා ගන්න අමාරුයි එතකොටම බනහිල පැත්තකට තියලා බුදිය ගන්න. ඉතින් කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ කියන්නේ ඉතින් මේ වගේ වැඩක් කරනකොට අපිට ඒ හිත අවදි කරගෙන හිත අප්‍රමාද කරන හිත සතිමත් කරගෙන හිත යෝනිසමස් කාට දාගෙන හිත සම්මාදිට්ඨි කරගත්තේ නැත්නම් ඔය මොන පින කෙරුවත් ඒ ටික වෙන්නේ නැහැ. ඒක තමන් කරගන්න ඕන එක. ඒ තමන් කරන සුදුසු ටිකක් ඉදිරිපත් කරන තමයි අපි මේ වැඩමුළු සංවිධානය කරන්නේ බණ කියන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ සීල් සමාදන් කරවන්නේ. එනිසා හැකියාව තියෙනවා. ඒ හැකියාව අපි අවදි කරගන්න ඕනේ. ඒ අවදි කරගන්නයි අපි මේ වගේ විවිධ ආකාරයෙන් අනුග්‍රහ කරන්නේ. ඒ නිසා තමන් තුළ දැනටමත් පවතිනා වූ යම් යම් දුර්වච ගති ජීවානාහන ගති ප්‍රගල්ප ගති, පොළොමොළ ගති, හිතුවක්කාර ගති. සහ තමන් තුළ තියෙන යම් සුවච ගති, මුදු ගති, අනතිමානී ගති. කීව දෙයක් අහන ගති මේ දෙක පිළිබඳව අනුමාන ඥානකින් කල්පනා කරලා අතීතාක් දුර්ච ගති අතීතාක් ඔලමල ගති ප්‍රගල්භ ගති ඔලමොට්ටල ගති පුළුවන් තරම් සුවචකීකර මුදුවනචමානී ගති බවටපත් කරගත්තොත් ඒකට කියනවා ජීවිත අලංකාර කරනවා කියලා. ජීවිතයට අලංකාරයක් එන්නේ ඒ සුවච මු르දු අනතිමානී ගුණ නිසා. එහෙම නැත්නම් මේ ඔලොමල වුණාට ප්‍රගල්භ වුණාට හිතුවක්කාර වුණාට මරණ ගියාට පස්සේ ඉතුරු වෙන සුවඳක් නැහැ මේ ජීවිතේ. සුව ජීවිතේ සුවඳවත් කරගන්න, වර්ණවත් කරගන්න, ඒ වගේම අලංකාර කරගන්න මේ ධර්ම කියලා පැමිණිලා සර්වචනංශ මේ කතා කරන්නේ. සර්වචනංශගේ ජීවිතේ තරම්ම සුවඳයි. ඒ තරම්ම මේ වර්ණවත් පිරුණම් පෑවයි කියලා කිසිම අඩුවක් උනේ නැහැ වර්ණේ හෝ ගන්ධේ හෝ මොකකවත්. ඉතින් ඒ දේ සර්වචනංශ අපට දෙන්නේ උඹලට පුළුවන් කියන විශ්වාසයෙන්. අපි තමයි කියන්නේ අයියෝ අපිට බෑ අපිට පාරමිතා පිරලා නැහැ අපිට ත්‍රි හේතුක ප්‍රතිසන්දි නෑ අපිට ත්‍රිපිටකය දන්නේ නෑ අපිට විනය තේරෙන්නේ නෑ අපි මේ අමුදරුවන් රකින්න ගියේ දේවල් වල ඉන්න නිකම්ම නිකං නරපණෝ කක්කබඩේ ඉන්න නරාවල ඉන්න જાතියක් කියලා අපි විහිං තමයි අපි පහත් කළ සලකන්නේ දරුවෝ chance කද්දාකවත් අඩු ගානේ අසුචි කතා කර දියන වසල දරුවෙකුටත් පුංචි කළ සලකන්නේ මිනියෝ 1000ක් කපපු අඟුලිමාටවත් පුංචි කළ සලකන්නේ නැහැ උන්වහන්සේ දන්න මනුස්සකම තියෙනවා කියලා ඒකට උන්වහන්සේ ආමන්ත්‍රණය කරනවා. නමුත් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන්නේ වැරදිච්ච පෙරදිච්ච දේවල්. ඒ නිසා අපි බොහෝ විට නොදැනුවත්වම ප්‍රගල්බ වෙනවා. ප්‍රගතුවත්වම දුර්වච වෙනවා. නොදැනුවත්වම පොළමොට්ටල වෙනවා. නමුත් බණ අහනකොට සමාලාට ඒ පින මෝරලා පින මතුවලා මේක අනිත් පැත්තට කල්පනා කරන්න වෙලාවක් ඉඳී තියෙනවා. එහෙම නැත්නම් ඒ ධර්මතාවය අනුව කල්පනා කරනකොට ඒක යොදලා අනුමාන වශයෙන් බලනකොට සමහරකට අලුත් අදහස්, නව අදහස්, තිරියන් අදහස් එන්නේ තියෙනවා. ඒ වගේම ඒක ක්‍රියාවත් කරනකොට භාවනාදීක තාවුරු වෙන්න තියෙනවා. අන්නේ විදිහට දතයුතු දුරච ලකුණු 18ක් මේ තුචේ සාකච්ඡා කරන නිසා අපි මේ එක වැඩමුළුවකට සම්පූර්ණ සූත්‍රය හමාර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වැඩමුළුවට අදාළ කාරණා මේ අනුමාන සූත්‍රය ගැලපෙන ක්‍රමයට ශක්ති ප්‍රමාණේ සාකච්ඡා කරන එකයි කරන්නේ. යනු බලන්න අපි මේ තුන්වෙනි වැඩමුළුව. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 වෙනි දුර්වච කරන සහ සුවච කරන ධර්ම. අපි ඉස්සෙල්ල වැඩේට බහිමු. මහා මොග්ගල්ලාන ස්වාමීන් සඳහන් කරන විදිහට දුර්වච කරන ධර්ම මොකක්ද කියලා. ඒක සඳහන් කරන්නේ පුණජවතං ආවුසෝ බික්කු චූදි චූදිතෝ චෝදකේන අපදානේන සම්පායති. ඇවැත්නි යම් කිසි කෙනෙක් තමන්ගේ වැඩි හිටියෙක් හෝ උපාධ්‍යයන් වහන්සේ හෝ කවුරු හරි අභියෝගයක් කරපු වෙලාවට චෝදනාවක් කරපු වෙලාවට මෙන්න මේකට උත්තර දීපන් කියලා ඉල්ලීමක් කරපු වෙලාවක හරියට තමන්ගේ හෘද සාක්ෂියට අනුව කියන්නේ නැහැ. ඒක කියන්න දන්නේ නැහැ. එහෙම නැත්නම් අර ඊයේ කියපු විදිහට වෙන දෙයකින් මේක වහනවා. එහෙම නැත්නම් අතුරු කතා හෙලනවා. කියන ප්‍රශ්නේ අහගෙන ඉන්නෙත් නැහැ. ප්‍රශ්නෙට උත්තරේ මයි ළඟමයි තියෙන්නේ මේක නා දන්නේ නැති නිසා යහනේ මම මේක මම මේක සාක්ෂියක් වශයෙන් දෙන්නව දන්නේත් නැහැ. එහෙම නැත්තම් මම මොකටද මේ ප්‍රශ්න අහන්නේ මම මේ පැත්තක ඉන්න මනුස්සයනි කියලා ඒකට නුරුස්න ගති පහල කරනවා. අපි ඒ තුන ඊයේ කතා කරා. ඒකෙන් වසහලන ඒකෙන් ආවරණය වෙන ධර්මය තමයි Taman මේ දන්න ටික අත්දකපු ටික අපදානේන සම්පාදේති කියලා කියන්නේ තමන්ගේ චරිතයෙන්ම ගෙනහැර දක්වනවා. ඒක ලොකු ස්වාමීන් වහන්සේකට පාවිච්චි කරපු වචන තමයි සපයලා උත්තරයක් දෙනවා. ධ්‍යාන ප්‍රශ්නේ තීරුම් අරගෙන හොඳට විවේක ගන්නවන ප්‍රශ්නේ අහන්න. තීරුම් අරගෙන මේ මං දැක්කේ මෙහෙමයි, අත්විඳි මෙහෙමයි, අද්දුටුවේ මෙහෙමයි කියලා තමන්ගේ චරිතයෙන් නැත්නම් ඒකට තමන් එතන තමන් හිටපු සාක්ෂිකාරය වශයෙන් ඇත්ත ඇති හැටියෙන් කියන්නේ කියන එකට අපි කියන්නේ සපේලා උත්තරයක් දෙනවා කියලා. එහෙම නැතුව මේ අරයමවම හිතයිද මෙයාම කොහොම හිතයිද මම හිතාගත්ත දේ වෙන එකක් මගෙන් අහපු ප්‍රශ්න වෙන එකක් කියලා. යන්නේ කොයිද කියලා අහනකොට මල්ලිපොල් කියන එක මේ සාමාන්‍ය ගමේ තොටේ ඕනේ තරම් තියෙනවා. අපි කවදාකවත් මේ අහන්නේ මොකද්ද කියලා හිත. අහන්න තරම් පවා වෙන්නෙත් නැහැ. පැනලා උත්තර දෙනවා. එතකොට මේ තමන් මේ අත්විඳපු එක නෙවෙයි කියවෙන්නේ. ඒ වගේම තමන් අත්දකපු එකක් නෙවෙයි කියවෙන්නේ. ඒ වගේම තමන්ට ඕන එකක් නෙවෙයි කියවෙන්නේ. ඉතින් මේ නිසා සාකච්ඡා කොච්චර කරත් අදාළ කාරණාවට සපේලා උත්තර දෙන්නේ නැහැ. ඉතින් එතකොට සාමාන්‍ය උසාවි භාෂාවෙන් කිව්වොත් නඩුව කල්යන. මෙන්න මේකයි අහන්නේ. ඒක හරියට දැනගෙන සපේලා උත්තර දුන්නා නම් නඩුකාරට හරිය ලේසි දැනගන්න මේ මනුස්සයා මේකට ඇත්තටම අද්දරලා අද්දුරු සාක්ෂියක්ද මේ දෙන්නේ. එහෙම නැත්නම් මේ චූදිච්ච චෝදක පක්ෂේ දෙක තීරුම් අරන කල්ැතුවම එක පක්ෂයක් බේරන්න කරුණු වසා හෙලනවාද වෙන දෙකී වෙන දෙයක් ගැන කියවනවාද එහෙම නැත්නම් අතුරු කතා හෙලනවාද මේ ඔක්කොගෙම වෙන්නේ වටිනා උසාවිය කාලේ නැස්ති ඉතින් මේ අද මේ කියන කතාව මොකද්ද මේ අපදානේ ඉන්න සම්පාදේති කියන එක කමඨහං සුද්ධ කරනකොට 99%ක්ම සිද්ධ වෙනවා කවදාකවත් කෙනෙක් Taman අද්දුරු දෙ කියන්නේත් නැහැ කොහොමද මේක අත්දැකී කිව්වොත් එයා මුසුප්පු වෙනවා. මේ Taman අත්දකපු දේ ඒක කියාගන්න එකට පුදුම පැකිලීමක් පුදුම උගුරු හිරවිල්ලක් පුදුමාකාර විදියට එහෙම් මෙහෙම් ආන්දක ප්‍රතිපත්තිය දානවා. ඒකට කියන්නේ අමරාවික්ෂේපවාදී කියලා. ආන්ද අල්ලනකොට ලැස්සනවා. ඉතින් මේක මතු කරගත්තේ නැත්තම් අදාළ ප්‍රශ්නේ තීරුම් ගන්න අදාළ ප්‍රශ්නට අදාළ උත්තරي මතු කරගත්තේ නැත්නම් ඔක්කොම සම්පප්පලාප වලට වැටෙනවා කිසිම තේරුමක් නැති කතා. ඉතින් ඒක නිසා අපදානේන සම්පාදේති කියන විදිහට සපේලායකට උත්තර දෙන්න නම් Tamanට කරන චෝදනා මොකද්ද කියලා හොඳට දැනගන්න එපා. මොකද්ද මගෙන් ඉල්ලන්නේ කියලා. මොකද්ද මේ අභියෝගය කියලා. කිසිම තැනක කවම කවදාකවත් වචන දෙකක් නැත්නම් සාකච්ඡාවක වාක්‍ය දෙකක් ගිය ගමන් තේරෙනවා එක්කෙනෙක් කියක් කතා කරනවා අනිත් එකෙන් තව එකක් කතා කරනවා. කවදාහකත් අදාළ දෙයට අදාළව කතා කරන්න බෑ. හැබැයි ඒකෙන් කියන්නේ මේ උත්තර දෙන එක නා චපල කෙනෙක්, පොරු කියන්න ඕන කෙනෙක්, නොමගරින්න ඕන කෙනෙක් කියලා. මේක තමයි කෙලස් කියන්නේ. මොකද ප්‍රශ්න තේරුම් ගන්න නැති කම. ඉතින් මේක පිළිබඳව බාහිර උපමාවක් කියනවනම් ඒ පසුගිය සත වර්ෂේ 1901 ඉඳලා 1999 දක්වා ඉතිවිච්ච සතවර්ෂ හිටපු හොඳම විද්‍යාඥයා විදිහට තෝරාගත්තේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියන ගණිතඥයා. එයාව සාපේක්ෂතාවාදී ඉගෙනුවා ගණන් ශාස්ත්‍ර පිළිබඳ ඉතාම දක්ෂ හිතාගන්න බැරි මට්ටමේ මොළයක්. එයා කියලා තියෙනවා ගණන් ශාස්ත්‍රයේ තියෙන එකම දක්ෂකම තමයි හරියට ගාණ කියවන එක. ඒක කියවන්න තෝ මොන උත්තර බඳින්න ගියත් ඒ මනුස්සයාට කවදාකවත් අගක් මුලක් අල්ල ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ගාණක් දුන්නාට පස්සේ හොඳට විවේකීව බලපං. මේ ගාණ ව්‍යාපාර වස්තු ගාණක්ද, බීජ ගණිතයක්ද, රේඛා ගණිතයක්ද, මේට්‍රික්ස්ද, ඉකොනොමෙට්‍රික්ස්ද, ස්ටැටිස්ටික්ස්ද මොකක්ද කියලා හොඳට ගාණ දිහා බලා ඉන්නකොට උත්තර දෙන්න හදිසි වෙන්න එපා. එතකොට තේරුණොත් තේරුණා. එහෙම නැතුව මොන જાතින් කරවත් තේරෙන්නේ නැහැ. අපේ කට්ටිය ගාන එන්නේ ඉස්සලා උම්ම ගන්න බැරුව දඟලන. මේ ගණන් පත්‍රේ හරි අමාරුයි මට මට උම්ම ගන්න බැරුණයි කියලා ඒක දිහා බලාන ඉන්නවත් බෑ. ගණන් වල විතරක් නෙවෙයි ඕනම දෙයක් Tamange ප්‍රශ්නයක් අහපු වෙලාවක Tamanට අභියෝගයක් කරපු වෙලාවට නැත්තම් මෙන්න මෙහෙම කියාපන් කියපු වෙලාවක දහස්තර අහන්න ප්‍රශ්නේ මොකක්ද කියලා. දහස්වර දැනගන්න අහලා යාපු වෙලා මගේ මොකද්ද මම මොකද්ද මොකද්ද ඔබතුමාගේ ප්‍රශ්න කියලා. උත්තර දෙන්න හදිසි වෙච්ච ගමන් කවදාකවත් ප්‍රශ්නේ අවබෝධ කරන්න වෙන්නේ. එතකොට අපි ඇත්තටම අවංකවම ඒක නැගේ උපදෙස් අපේක්ෂා කරනවා. අවංකවම අපිට තේරෙනවා මෙයාගාව අපිට කියන්න දෙයක් දෙන්න දෙයක් තියෙනවායි කියලා. ඒනට අපි හදිස්සි වෙලා උත්තර දෙන්න දෙන්න දෙන්න දෙන්න ඇස් හොඳට පෙනේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මම් මුලා වූ එකෙකුසේ. ඒක හොඳටම පේන තැන තමයි කමඨාන් සුද්ධ කරන වෙලාව. කමඨාන් සුද්ධ කරන්න ගියාට පස්සේ මෙන්න මේ ටිකයි දැනගන්න ඕනේ කියලා. පොත් කොලේක ලියලා කියලා දීලා ඒක පිටින් දන්නේ නැත්නම් අහන්න කියලා කියලා දවස් 15ක් භාවනා කරන්න බලන්න. 15 වෙනි දවසට එනකොටත් සෑහෙන ගාණක් කොහොමද Tamange වார்த்தාව දෙන්නේ? කොහොමද අපදානයෙන් සම්පාදනය කරන්නේ? සපේලා උත්තර දෙන්නේ මම වාඩි වුණා. මම වාඩි වුණාට පස්සේ මම මේ මම දැන් මෙතන ඉන්න බව හිත යෙදුවා නැත්නම් ආරමුණට හිත යෙදුවා. එතකොට මේ යටි පහතිය මට පොළවේ වැදිලා තියෙන හැටි තේරුණා. එතකොට මට තේරුණා මේක සමබර නෑ කියලා. නැත්නම් සමබර බව තේරුණා. එතකොට මට තේරුණා මේක ලිහිච්ඡ ස්වරූපෙන් තියෙන්නේ කියලා. එහෙම නැත්නම් අතපය දඬු වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔච්චරයි ඔය කතාවේ තියෙන්නේ. එච්චරයි කියන්න ඕනේ. කවදාවත් කියන්නේ කවදාවත් කියන්නේ කියනවා මට උද්‍යප්ප ඥානෙ වැටුන්නේ හරිද නැරදිද කියලා. මට සංකාරූපිකාවට ස්වාමීන්ස කිට්ටුවට ගිහිල්ලා ආව එක ඇත්තම සංකාරූපිකාවද කියලා. මොන යකාරද මේක තේරෙන්නේ? මේ කොහේ ඉඳලා මෙතෙන් ගියාද ආතබූත මොකක්වත් නැහැ. අර gedirin ගෙනාව මොකක් හරි වමාර. එතකන් ඉඳලා තින්නේ වමාරකක. ඉතින් ඒක හොඳට තේරෙනවා මේ අපි යන පාරේ මේ සරුවචනාංශත් එක්ක යන මේ ප්‍රතිපදාවේ යන්නේ කොහෙද මල්ලේ පොල් බෑ. හොඳට තේරුම් ගන්න ඕනේ මේ කමඨාන් සුද්ධ කරන කියන්නේ මොකද්ද? ධර්ම සාකච්ඡාවක් කියන්නේ මොකක්ද? ඒකෙදී අපිට අදාළ සපේලා උත්තර දෙන්න පුළුවන් තැන සුද්ධ කරගන්න එක තමයි පළවෙනිම දේ. හැබැයි ඒකෙන් ඉවර වෙන්නේ නැහැ. හරියට සපේලා උත්තර දෙන්න පටන් ගත්තට පස්සේ අපිට ඊයේ වෙච්ච දේත් ඒ අනුමාන ඥාණයෙන් අල්ලතැයි. හිත වෙන්න තියෙන දේත් ඒ අනුමාන ඥාණයෙන් අල්ලතැයි. අරයට වෙන දේත් ඒ අනුමාන ඥාණයෙන් අල්ලතැයි. අතට වෙන දේත් අල්ලතැයි. හැබැයි ඒකෙන් පටන් ගන්න බෑ. පටන් ගන්න බෑ. පටන් ගන්න ඕනේ මම දැන් මෙතන. ඉතින් ඒ ටික මේ හොඳටම අත්දකින්න දේ සපේලා උත්තර දෙන්න බැරි නම් යහ කොච්චර කල් භාවනා කරත් ඒකේ වටිනාකම දන්නේ නැත්නම් මේ වටිනාකම කියන්නේ අවබෝධ කරගන්න එක වගේ මේක කියන ගතිය. ඒක කාට හරි පටලව ගන්න නැතුව කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට මම මෙහෙමයි ඉදිරිපත් කරන්න කියලා ඉදිරිපත් කිරීම දන්නේ නැත්නම් ඇත්තටම ওই කතා කරන මිනිස්සේ අහංකයි. ඇත්තටම කතා කරන මනුස්සයා නිවන් දකින්නත් ඕන. ඇත්තට මේ කතා කරන මනුස්සයා මේ ප්‍රශ්න අහන කෙනාට ගරු කරනවා වෙන්නත් පුළුවන්. නමුත් කතා කරන්නෙම යන්නේ කොයිද කියලා වොත් මල්ලේ පොල් තමයි. මේක භාවනා ජීවිතේ hina කාලා ජීවත් වෙන්න පුළුවන් එකක්. මම ගොඩක් වෙලාවට බත් කාලා නෙවෙයි මෙච්චර සතුටින් ඉන්නේ hina කාලා. මුදේ 90 වෙනි රිට්‍රීට් එක මම මේ කරන්නේ. 90 වෙනි එකයි. ඔය මේකට ප්‍රොෆෙසර්ස්ලා එනවා ස්පෙෂලිස්ට් ડોක්ටර්ස්ලා එනවා වෙන ඔක්කොම જાතියනවා. හැම එකම එක්ක කොටුවක්වත් මේ ප්‍රශ්නේ තේරුම් ගන්න බෑ. ඒක නැත්තම් මේ මොකටද මේ භාවනා කරන්නේ? මොකද්ද මට අයිතිවාසිකම තියෙන්නේ? මට සපේලා උත්තර දෙන්න මම මේ බුදුහාමුදුරුවෝ මගෙන් මොකද්ද අපේක්ෂා කරන්නේ? ඒක මම හරියට භාවනා කරනකොට බලලා ඒ කියන්න දන්නවනම් මම බුරුපයන්ට ඉස්සෙල්ලා ඔය ගම්පා ප්‍රේමසිරි සාන්ති හම්බුණාට පස්සේ ඒ ශාන්තිය මට ඩොක්කක් කනලා කිව්වා ඩොක්ක කියන්නේ අතින් නෙවෙයි මේ ප්‍රකාශනයකින් හරියට Tamanට වැටහෙන දේ විශේෂයෙන්ම භාවනා අරමුණ මුදුන්පත් වුණාට පස්සේ ආනපාන හිත ගිහිල්ලා ඉඳගෙන ඉන්නකොට වැටහෙන දේ චක්මන් කරනකොට වැටහෙන දේ ඉතින්ද වැඩක් කරනකොට වැටහෙන දේ කියන්න පුළුවන් නම් 150ක් නිවන ඉවරයි අපි ලබලා ඉවරයි එක්කෙනෙකුටවත් බෑ එක්කෙනෙකුටවත් බෑ යාට හිතුමනාප දේවල් කතා කරන්න හදනවා. ඉතින් මම මේ තුන්වෙනි සැරේටත් මේක කියන්නේ ඒ කෙනාට ඇත්තටම කවුරුත් නම ගන්න ඕන කමක් නැහැ. ඒ කෙනාට ඇත්තටම කියන්න ඕන කමකුත් තියෙනවා. නමුත් මේකට තමයි කෙලස් කියන්නේ. මේක තමයි කෙලස් කියන්නේ භාවනා කරලා Taman අත්දකින්න දේ ඍජුව කෙලෙකට කියනවා කියන එක නිවන වගේ වටින දෙයක්. අපි ඔය ඉතිහාස ඉගෙන ගත්තත් භූගෝල ඉගෙන ගත්තත් කොයි දේ කරන්න ගියත් නැත්නම් අපි දන්න මේ ලෞකික විෂයන් තියෙන්නේ. ඒ විෂයන් මොන දේ ඉගෙන ගත්තත් ප්‍රශ්නෙට උත්තර දී ගන්න බැන්න වැඩක් නැහැ. ප්‍රශ්න විභාගෙට දීලා ප්‍රශ්නට උත්තර දී ගන්න බැන්න වැඩක් නැහැ. මම අධ්‍යාපනයේ ඉච්චර දක්ෂ මිනිස්සෙක් නෙවෙයි. 18 වෙනිය වෙලා තියෙනවා ලොකු දෙයක් ඉස්කෝලේ පන්තියේ. ගාක් වෙලාට වෙලී ලොකු ඉලක්කම් තමයි මට හම්බ වෙන්නේ. 20 වෙනිය, 38 වෙනිය. ඉතින් ගෙදර ඇවිල්ලා හරි බැරි වෙලා හරි මේ තනි ඉලක්කමක් හරි ඉලක්කම් වගේ පොඩි ගාණක් හමුනොත් ගෙදර ඔක්කොම hina වෙනවා මට යන්තම් වැරදි ටීචර්ට වැරදිලා වෙන්නේ නැති කියලා. ඒ තරම්ම මැත්තා. ඒක පිටවෙනවා මම ඕන තරම් මම පිළිගන්නවා. හැබැයි ප්‍රශ්න පත්‍රයක උත්තර දෙන්න ගියාම මෛත්‍රිකේට ඔක්කොම පෙල් මම පාස්. ওই තරඟ විභාග වලට ගියාම මට සත්ත පහක ගාණක් නෑ පෙල් වෙයි කියලා. මොකද මම දන්නවා යන්න ඉස්සලා පෙල් කියලා. එචා හොඳට ප්‍රශ්න දිහා බලන ඉඳලා ගන්න ප්‍රශ්නයක් කරන උත්තර ලියලා ඊගාට උත්තර ලියලා ඉවර වෙලා එනකොට අර අපි ඔය සාමාන්‍ය පෙළපන්ති උසස් පෙළපන්ති කරනකොට පන්ති ඔක්කොමලානේ ගිහිල්ලා පන්ති විභාගයට මුණ දෙන්නේ විභාගයට ඉවර වෙච්ච ගමන් එළියට ආපු ගමන් එක එකන අපි කතා කරනවනේ අර ප්‍රශ්න වලිවුවත් නෑ මන් ලිව්වේ නෑ ඔය ලිව්වද ඔව් මොකද්ද උත්තරේ ඉතින් මං කියනවා දෙයන්ගේ හාමුදුරන්ගේ නාමයෙන් ඔය ප්‍රශ්න පත්‍රේ විසි කරපියව දැන් ගිහිල්ලා ජොලිය හිටබල්ලකෝ මේ මොන මගුලක්ද මේ ඉවරෙච්ච ප්‍රශ්න පත්‍රය වල නටන්නේ නෑ නෑ මොකද්ද ලිව්වද මම ලිව්වේ මේක අයියෝ මම ලිව්ව වැරදිනේ අයියෝ ඒ පන්ති හොඳම කෙනෙක් ඉතින් තටු ගන්න අනේ මම ලියලා තියෙන වෙන එකක් නේද බලනකොට බේරි මම මැට්ටා මැට්ටා වුණාට මල් ලකුණු 33 අරගෙන ඔය හොඳට ප්‍රශ්න බලලා උත්තරේ ලිව්වට පස්සේ ඒවම කාටට ගහනවා හොඳට කනහරා දෙකක් ගහනවා එච්චරයි වැඩවිල්ලක් නෑ ඌ වැටෙනවා ගහන්න ඕන දැන්න ගහන්න ඕන වන නිකන් කෑ ගැහුවට බොක්සින් ගහන්න හුස් හුස් කාලා ගහන්නේ හුස් හුස් කාලා කුටි කරනවා හොන්දට හොම්බකට දෙකක් ගහපුවාම පදිනු ඇනේට ගහන්න නැතුව මිටිය කොහෙට ගැහුවත් වැඩක් නැහැ ඒක මොඩ වඩුවෙක් ඇනේට ගහන්න ඕන මේ වැඩේට පුදුරජාන් වහන්සේගේ තිබුණ දක්ෂකම කොච්චරද කියනවනම් උන්වහන්සේ මේ සිව්පිලිසිඹියා කියලා අර්ථ ධර්ම නිරුත්ති පටිභාන කියලා අපේ දැනුම සංග්‍රහවක් කරලා තියෙනවා වෙන ශාස්ත්‍රුන් වහන්සේනකට හිතා ගන්නවත් බෑ. උන්වහන්සේ දැනුමක් දුන්නා විතරක් නෙමෙයි. දැනුම පුදුම සංවිධානයකට ඇති කරලා අතින් අතට ගෙනියන ක්‍රමයක් කියලා දීලා, තව කෙනෙකුට ඒක කියලා දෙන හැටි කියලා දීලා, මතක තියාගන්න ක්‍රමයක් කියලා දීලා, ඒ දැනුම නිකන් ක්‍රිස්ටලයිස් කරලා, හරියට නිකන් ස්පටික බවටපත් කරලා තිබේ. ඒ අත්ත ධම්ම නිරුත්තිපටි භාවන කියන මේ සිව්පිලිසි බියාපැත්තවලට ගියාට පස්සේ ඒකට අන්තිම දක්ෂයා පුන්නමන්තානේ පුත්තු ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ ගාවට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගිහිලා ස්තුති කළා කියන ඔබ වහන්සේ මේ ධර්මදේශනාවකදී නැත්තම් මේ විස්තර කතාවලදී බුදුම දක්ෂකමක් තියෙනවා ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුවෝ පවා ස්තුති කළා තියෙනවා මොකද හරියටම කාරණාවට කතා කරන්නේ වෙන්න මොකක්වත් නැහැ කාරණාවට කතා කරන්න තිබීදී වෙන කොයි කරුණ ගෙනවත් sannivedanaye අවුල් වෙනවා. මොන්නම දෙයක් දාන්න එපා. මේ අහන ප්‍රශ්නේ මොකද්ද? ඒකට උත්තරේ බැටන. නැවත ප්‍රශ්නේ අහන්න. එතකොට Taman දෙන කාරණාව වෙන ටික වෙලාවක් යනවා දෙන්න අතර සම්බන්ධතාවය හට ගන්නවා. sannivedanaye හට ගන්නවා. සංක්‍රමණයක් සිද්ධ වෙනවා ඥානෙ. නැත්තම් වෙන්නේ ඒ වෙනුවට අපි දන්න කියන දේවල් කතා කරන්න හදනවා, හිතන දේවල් කතා කරන්න හදනවා, ප්‍රශ්නේ හිතලා ගන්නවා. ඒ හැම එකක්ම අපි ඊයේ කතා කරපු විදිහට ਸਰවඥයන් සඳහන් කරලා තියෙන්නේ අඤ්ඤේඤ අඤ්ඤේනඤ්ඤම් පටිචරති. මේ කියන දේ වෙනුවට වෙන එකකින් එක වහනවා. ඒ නැත්නම් අතුරු කතා හෙලනවා. අදාළ නැති අනම්මන පට පීස් කතාවල් කරනවා. එහෙම නැත්නම් බහිද්දං අපනාමේති හිත අවධානය වෙන තැනට යොමු කරනවා. මේ තුනෙන් එකක්වත් ඒ යෝගාවචරය හිතලා කරන දේවල් නෙවෙයි මේකට තමයි මායя කියලා කියන්නේ. මේක තමයි කෙලෙස් කියලා කියන්නේ. ඉතින් අවශ්‍ය යෝගාවචරයට. එනිසා හුදුට විවේකී වහල මොකද්ද මේ භාවනා කරනකොට මොකද්ද කරන්න ඕන? භාවනා කෙරුවට පස්සේ අත්දැකීම කොහොමද වාර්තාගත කරන්නේ? ඒතර තමන්ට එන ප්‍රශ්නේ හරියට පිළිසිදුව මෙන්න මේකයි මට දැනගන්න ඕනේ කියලා කිව්වනම් උත්තර තියෙනවා හරියටම ජාඩියට මූඩියවා. හැම ප්‍රශ්නෙටම උත්තරයක් තියෙනවා. හරිම ලේසි උත්තර දෙන එක. නමුත් මේ අහන්නේ මොකද්ද? කියවෙන්නේ මොකද්ද? අදාළ sannivedana නැත්තම් ගොඩාක් වෙලා යනවා මම අහගන්න ඔබට මොකද්ද දැනගන්න ඕනේ ඔබ කොතනද ඉන්නේ කියලා දැනගන්න ගියාම යාට අප්‍රසාදයක් පළ වෙනවා එපා වෙනවා මේ මොකද්ද මේ මේ මේ මෙච්චර ලේසියට කියලා දෙන්න පුළුවන්කම දෙදී ඇයි මේ වටවලල්ල ගෙනියන්නේ කියලා ඒ වෙනකොට ලෝභ ද්වේෂය පහළ වෙනවා. එහෙම නැත්නම් වෙන විදිහකට රාගය පහළ වෙනවා. ඉතින් ඇත්තටම යෝගාවචරයා තුල කමඨාන් සුද්ධ කරනකොට යම් හේකින් නුරුස්නා ගතියක් ඇවිල්ලා ඒ වුණත් නම් මේිට වැඩි හොඳ අතන කියලා වෙන තැනකට ආශාවක් ආවනම් ඒ වගකීම 100%ක්ම ගුරුවරයා බාල ගන්න ඕනේ කියලා බුරුම ස්වාමීන් වහන්සේ අවංකව පිළිගන්නවා. කමඨාන් සුද්ධ කරනකොට ඒ අවශ්‍ය දේ හරියට ගෝරයාට කියන්න බැරි ඒ දේ තේරුම් ගන්නකොට ගෝලයාට නැත්නම් යෝගාවචරයට හිණමානයක් ඇති වෙනවා. වෙන මොනවා හරි අතුරු හේතිලා කාණගේ සියල්ලටම ගුරුන්වංශ වාක්‍යයක්. මොකද කිසිම කෙනෙකුට එහෙම බොරු කියන්න ඕන කමක් නැහැ. ඉතින් යාට අර තනින් කිරිපෝනවා වගේ ළඟ තියාන කියලා දීලා කියලා දීලා කියලා දීලා එයාට හේතු ගන්න ගත්තොත් ශාසනය දිනනවා. නෑ නෑ උඹලා මැට් උඹලාට තේරෙන්නේ නෑ බලයන් කිව්වොත් එහෙම ශාසනය ඉවරයි. ඊට පස්සේ ගෙනියන්න මේක ශාසනයේ අවසාන ජවනිකාව වෙනවා. කිසි කෙනෙක් අතර කිසි කෙනෙක්ගේ ධර්ම සම්ප්‍රේෂණය වෙන්නේ නෑ. අන්න ඒකදී මේ සපයලා උත්තර දෙනවයි කියන එකයි මේකට ලස්සන ශාසනික වචනේ. Taman අත් දකින්නදී निराවුල්ව හරියට පත් පිඟානකපත් බෙදලා පිඟම් මාළු ටික බෙදලා කාට හරි පූජා කරනවා වගේ උණු උණුවේ බත්මින් ආරක් දෙනවා වගේ අත්දැකීම් ටික කියන්න පුළුවන් නම් යාගේ ජීවිතේ ව්‍යාකරණේ හරියනවා සංනිවේදන වලදී ගැටුම් ඇති වෙන්නේත් නැහැ වස්තු විනාශයක් වෙන්නේත් නැහැ දැනුමට සැලකිල්ලක් තියෙනවා කාලයට සැලකිල්ලක් තියෙනවා කතා ඔච්චර කොට වෙන්නේත් නැහැ ඔය ඔච්චර වටවලල්ල යන්න දෙයක් නැහැ බොහොම රුචි දෙයක් මේකේ තියෙන බොහොම පුංචි දෙයක් අන්න ඒකට හැඩ ගැහෙනකොට තමයි අපට ගොඩාක් කතා කරන්න වෙන්නේ ඉතින් ඒක නිසා මේ හරියට Taman අත්දකපු දේ සපේලා වාර්තා කරනවා කියන එක සමහරව හිතනවා ඒක ජම්මෙන් වෙනවයි කියලා. අහන ප්‍රශ්න තීරුම් ගන්න හරියට ප්‍රශ්නට උත්තර දෙනකොට ඒක ඒ ඇත්තට ඒ ඇත්තන්ට ඇඟෙන්න එනවා. තව සමහරකට ඉන්නවා කොච්චර කිව්වත් ප්‍රශ්න කියවන්න පමා වෙන්නේ අහන දේ තේරුම් ගන්න පමා වෙන්නේ කතාවට පටන් ගන්නවා. කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. ඒක නිසා ඒ මේ ප්‍රශ්නේ මට ඔය මේ දවස්වල බුරුම ගියාම හම්බෙන ස්වාමීන් වහන්සේට බුදුමාකාර විදිහට බරපතල විදිහට තේරිලා තියෙනවා. ඒ ස්වාමීන්චර තේරිලා තියෙනවා මේ ගුරුනාචර මට කියලා දෙන්නත් ඕනේ. මට ඇත්තට කියන්නත් ඕන නමුත් මං කියන හැටි දන්නේ නැහැ. ගුරුවරයා මොකද්ද මගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා හැමදාම දෙකොල්ල අතර ගනුදෙනුවක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් sannivedanayak වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක දැනගත්තේ යාගේ ගුරුන්නාංශේ මගේ ස්වාමීන් වහන්සේගේ ගුරුන්නාංශේ ගිහිලා කියලා තියෙනවා උඹට මේ මේ කමඨහන් සුද්ධ කියනක තේරෙන්නේ නැහනේ ගුරුවරයා මොනවද ඉල්ලන්නේ කියලා දන්නේ නැහනේ ඉතින් ඒ නිසා මම පුංචි ප්‍රායෝගික වැඩපිළිවෙලක් දෙන්නම් මේ වෙනකොට අපි දෙන්නගම ගුරුන්නාංශේ මහසිසියාඩෝ ස්වාමීන් වහන්සේ කාන්තාපක්ෂේ කමඨහන් සුද්ධ කරනවා උඹ ගිහිලා පැත්තකටලා වාඩි වෙලා ඉඳලා මේ එක එකනා කොච්චර දෝ නරිය බල්ලයි කතා කතා කරද්දී මහසිසඩෝ හරියටම මේ ඉඳගෙන ඉන්නකොට මොනවද වැටහෙන්නේ? මෙනෙහි කරාද? සක්මන් කරනකොට මොනවද වැටහෙන්නේ? ආන්න ඒක උකහා ගන්න හැටි. කිසිම දෙයක් දන්නේ නැති යෝගාවචරක මේක උකහා ගන්න හැම අහගෙන හිටපන් කියලා. ඉතින් අහගෙන ඉන්නකොට තේනවලු මහසිසඩෝ කොච්චර වෙහෙස වෙනවද කියලා. කිසිම කෙනෙක් කවදාවත් මේ භාවනා කරනට ලැබෙන අත්දැකීම කතා කරන්නේ නැහැ. අර කතාවයි මේ කතාවයි gedirin gena අපි ඔය අර කෙරුවොත් හොඳ නැද්ද මේක කෙරුවොත් හොඳ නැද්ද මං කොතන ඉන්නේ කියනවා මිස Taman දෙන්න ඕන දේ දන්නේ ඉතින් ඒකට මේ ශානසතේ මගේ මහචී ෂැඩෝ කියලා කියන්නේ යුග පුරුෂේ යා පුළුවන් තරම් උනන්දු වෙනවා මේ මිනිස්සුන් කියන්න මේ අරමුණ මොකද්ද කියපන් මිනී කරාද නැද්ද කියපන් වැටුණ දේ කියපන් ඒකට අරමුණ වෙන එකට මාරු වෙනවා කියම ආශ්වාසයට ප්‍රශ්වාසයට වම් දැන් මං ඉන්නේ ප්‍රශ්වාසය කියලා කියපන් දැන් ප්‍රසවාසය මෙනෙහි කරාද කියලා කියම් ප්‍රසවාසය මට වැටුනේ කොහොමද කියපන්. ඉතින් මේක කවදාකවත් ගනුදෙනු වෙන්නේ නැහැ. පස්සේ මේ ශාංශමික දැනගත්ත ගමන් මේ හරියට සපයලා උත්තරයක් දෙන්නේ කොහොමද? ඒකට යෝගාවචරය යොමු කරවන්නේ කොහොමද කියලා සුභානකට ඉදී භාවනා කරන්න වෙලා නැහැ. මේ ශාංශට අවබෝධයක් ඇති වෙලා තිනවා. ඊට පස්සේ මං යන වෙලාව යනකොට ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු 10ක් විතර කමටහන් සුද්ධ කරලා අපි යන කාලේ කොලයක් ගහලා තිබුණා හැම දොරේම කරුණාකරලා කමඨහං සුද්ධ කරනකොට මෙන්න මේ සැකිල්ලට දේශ කතා කරන්න නැත්නම් සායරෝ හරි වෙහෙසයි. එක්කනට විනාඩි 5ක් 10ක් දුන්නාම විනාඩි 8ක් 10 විනාඩි 8ක්ම වල්පල් කතා කරනවා. මං ආවේ ලංකාවේ ඉඳලා මගේ ගුරුනාන්සේ අහවලා මගේ අම්මා උඩරට මගේ තාත්තා අසවලා මං ඊරට කපපතෝල ඒකට ලුණු තිබුණේ නැහැ අල්ලපු ගෙදර මිනිස්සයා ගොර වැව්වා මේ සේරම කියනවා කමටහන් සුද්ධ කරන්න කියලා. ඉතින් අර ස්වාමීන් ආගෙන ඉන්නවා ඉන්නවා ඉන්නවා කවදා මේ මිනිස්සයා මේ ඉඳගත්තාම දැන දෙයි කියයි කියලා. කියන්නෙම නැහැ. ඊට පස්සේ කිව්වොත් නම් භාවනා කරා ඕ භාවනා නම් කරා. ඉතින් ඒක නිසා අනම්මනම් දාගෙන තමයි කතා කරන්නේ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කරපු කොලේ. ඊ හදපු කොලේ මම ඇවිල්ලා සිංහලට දාලා පරිවර්තනය කරලා ඒක තමයි ඕගොල්ලෝ අතට ඔය පත් වෙලා තියෙන්නේ මේ කමඨාන් සුද්ධ කිරීමේදී වාර්තාගත යුතු ක්‍රමය. කළ යුතු ක්‍රමය. මේ ශාංශේ කරුණු තුනයි ඉල්ලන්නේ. පරියංක භාවනා කරා සක්මන් භාවනා කරා. ඒ තින්දා වැඩ කරත් කරුණු තුනයි ඉල්ලන්නේ. Taman මේ කතා කරන්න හදන්නේ මොන අරමුණද කියලා අරමුණ කියන්න. මම මේ කතා කරන්නේ ආස්වාසය ගැන. ආ එහෙමනම් මම ආස්වාසය කරා. එතකොට ඒක මෙනෙහි කරාද නැත්නම් ඒකට හිත යොදා ගන්න පුළුවන් වුණා. මේ ආස්වාසයේදී සද්දකද හිත තිබුණේ. වේදනාවකද. එහෙම නැත්නම් වෙන දෙයකද කියලා නෑ මට ආස්වාසය කරන වෙලාවේදී ආස්වාසය කියලාම දැක් ගන්න පුළුවන් වුණා. එතකොට මට වැටුනේ කොහමද? මොකක්ද? ඔච්චරයි. අරමුණ කියන්න මෙනෙහි කර හැටි කියන්න වැටුණ දේ කියන්න. ඊට පස්සේ දැන් ප්‍රස්වාසයට කියයි කියමු. ඒතකොට කියන්න ඕනේ දැන් ආස්වාසය කතා ඉවර. දැන් මම මේ ප්‍රස්වාසයේ ඉන්නේ. මම මේ ප්‍රස්වාසය කියලා මෙනෙහි කරා. මට ඒතර ප්‍රස්වාසය වැටුනේ මෙහෙමයි. ওই දෙක කිව්වනම් භාවනා 150ක් ඉවරයි. වම දකුණ කියලා ඇවිදිනකොට මම මේ වම තියන්නේ මම මේ වෙලාවේ වම කියලා මෙනෙහි කරා. මට ඒකට මේ තියෙන එක හරි ඔසවන එක හරි යවන එක හරි මට මේ තද වෙනව වැටුණා බුරුල් වෙනව වැටුණා ඉබේ කෙරෙනව වැටුණා ආයාසයෙන් කරන වැටුණා ඉච්චරයි දකුණට මාරු වෙනකොට දැන් කියන්නේ මම මේ දකුණ ගැන කතා කරන එක මිනී කරා නැත්නම් මිනී කරවෙන්නේ බැරි වුණා මට මෙහෙමයි වැටුනේ කියලා මේ ටික හරියට වෙන් කරලා කියනකොට කියනවා සපේලා උත්තර දෙනවායි කියලා. ඒකට කියනවා අපදානේන සම්පායති. මං අත්දකපු දේ. ඉතින් මේකට පස්සේ මේ ස්වාමීන් වහන්සේ මේ මේ කාරණා බොහොම තව ඩිංගිත්තක් දිනු කරා. දිනු කරලා ඒ ස්වාමීන් වහන්සේ යෝගාවචරයට තමන් ගැන පාර සීට් එකක් කියලා කාපට්ටෙල්ල හදලා දෙනවා වගේ පාර මට්ටම් කරලා තවත් දේශනාවක් කරලා තිනවා. ආධුනිකයා පටන් අර ගන්නකොට තමන් මේ ලෝකයේ තියෙන নানা ආකාර අරමුණු වලින් වෙහෙස වෙලා ඉන්න කෙනානේ දැන් අපි එක අරමුණකට දාන්න මේ ඔක්කොම උත්සාහය කරන්නේ. වාඩි වෙලා ඉනකොට මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකට ගන්නනේ. නැත්නම් ඒක ඇතුලේ තියෙන මේ ආස්වාද ප්‍රසවාසයට ගන්නනේ. ඉතින් ඒකට ආවට පස්සේ ඒකට එන්න ඉස්සෙල්ලා තිබුණු අරමුණු ගැන කතා කරන්න ගියොත් ආවට පස්සේ වෙන අරමුණු ගැන කතා කරන්න ගියොත් මෙතන ඉඳගෙන වෙන තැන කර්මුණු ගැන කතා කරන්න ගියොත් මේ මම අත්දකපු වෙනුවට තව කෙනෙක් ගැන කතා කරන්න ගියොත් ඉතින් කොහොමඩක්වත් ගොඩ ගන්න බෑ. අර ඊටාම අමාරුවෙන් ලෝකේ නානත් නන්නතර අරමුණු දිගේ ගිහිලා Tamange අරමුණට හිත එළඹුණා නම් එකම චිත්තක්ෂණයක හරි. යාට එකට සපේලා උත්තර දෙන්න පුළුවන් නම් මේ ආස්වාසයක් සිදුවෙන වෙලාවේදී මගේ හිත ආස්වාසයට යොමු කරා. යොමු කිරීමට අපි කියනවා මානසිකාරය යෙදෙව්වා. ඒක මහසී ෂැඩෝ කියනවා මෙනෙහි කිරීම කරන්න කියලා බැලුවා. මානසිකාරය කියන වචනේම සිංහට දාලා අපි කියනවා මෙනෙහි කරන්න. ආස්වාස වෙලාදී ආස්වාස කියලා මෙනෙහි කරන්න. එතකොට මේක ප්‍රස්වාසය නෙවෙයි කියලා වැටෙන්නේ කොහොමද කියලා බලන්න. නැත්නම් මේ ආස්වාසයමයි කියලා තේරිච්චටි කියන්න. මට වම්නාස්පුඩුවේ දකුණු ඇතුළත පිටියේ ඇතුළට පීරාගෙන යන ගතියක් දැනනවා සීතලක් දැනෙනවා. අතන ප්‍රස්වාසයක් ආවා. එතකොට මම ප්‍රස්වාස කියලා මෙනෙහි කරා නැත්නම් මනස්කාරයේදී උනමට හුස්ම රැල්ල එතනම හෝ වෙන තැනක උණුසුමට හෝ සිසිලසට දිගට හෝ කෙටිවට මට වැටුණා. ඉතින් ඒක කතා කරන්න දෙයක් නැහැ ඔක්කොම නඩුව දිනෝ ලකුණු සියල්ලම ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ මේ සම්පායති කියන ගතිය සපෙලා උත්තර දෙන ගතිය මෙන්න මෙහෙම පොඩ්ඩක් තව දියුණුවක් කරා ආධුනික යෝගාවචරයට වාඩි වුණාට පස්සේ මේ ගලපණ්ඩ තියෙනවා ඉන්නකනින් ඉඩවට ගියාට පස්සේ ආස්වාස්ය සහ ප්‍රසවාසය දෙක අතර පොඩි ගැළපීමක් කරන්න තියෙනවා පිම්බීම හැකිලිම ගන්න එකට මේ පිම්බීම මේ හැකිලිම කියලා ගැළපීමක් කරන්න තියෙනවා. ඉතින් එයා සපේලා උත්තර දෙන්න තාලෙන් මේ ආස්වාසයමයි ප්‍රස්වාසය නෙවෙයි කියලා. හරියට ආස්වාසයට අදාළ තොරතුරු ඒ මල්ලට දාන්න දන්නවනම් ඊට පස්සේ ප්‍රස්වාසයට එනකොට වහාම ආස්වාසය අමතක කරලා ප්‍රස්වාසයට ගිහිලා මේ ප්‍රස්වාසයයි ආස්වාසය නෙවෙයි කියලා මේ දේ වෙන් කරන්න දන්නවනම් ඒකට කියනවා ආස්වාසය සහ ප්‍රස්වාසයේ පෞද්ගලික ලක්ෂණ දැන ගැනීම කියලා. අච්ඡන්ත ලක්ෂණ දැන ගැනීම කියලා. පච්චත්ත ලක්ෂණ දැන ගැනීම කියලා. ස්වභාවය දැන ගැනීම කියලා. භාවය දැන ගැනීම කියලා. එහෙම නැත්නම් ගතිය දැන ගැනීම කියලා. එතකොට අපි එක වෙලාවට එකයි කරන්නේ ඒක පිළිබඳව අඩු ගානේ එක ගතියක්, එක භාවයක්, එක ස්වභාවයක්, එක පෞද්ගලික ලක්ෂණයක්, එක අත්‍යන්ත ලක්ෂණයක් දැක්කනම් මේ පිරිසුදුකම හරහා තමයි නිවනට යන්න පුළුවන්. අරමුණු රාශියක් ඔළුවේ දාගෙන ඉන්න අරමුණේ ඉඳදී අතීතේ හිත හිත අනාගතේ හිත හිත අතන හිත හිත මෙතන හිත හිත අරයගෙන හිත හිත මේ අරමුණ පිළිබඳව එකම ලකුණක්වත් එකම අත්දැකීමක්වත් දී ගන්න බැරි නම් කදාකවත් කමඨාන සුද්ධ වෙන්නෙත් නෑ ගනුසිනුවක් වෙන්නෙත් නෑ එහෙම නැත්නම් සංවේදනයක් වෙන්නේ නෑ ඒ නිසා මුළු පර්යංකයක්ම ඉන්න ප්‍රශ්නයක් නෑ අවුරුදු පැයක්ම හිටියත් කමක් නෑ තමන් ඉස්සරහින් තියාගත්ත මේ ඉඳගෙන ඉන්න ඉරියව්වද ඒක ඇතුළේ තියෙන ආශ්වාස ප්‍රශ්වාස දෙකද පිම්බීම හැකිලිමද කියලා කෙලින්ම කියලා නඩුව පටන් ගන්නවා. මම ඉඳගෙන ඉන්නකොට මොනවත් නැතුව සාන්තිදායක තත්ත්වයටපත් වුණා කියලා කිව්වට මොනවත් කතාවේ නැහැ. පටන් ගන්න වෙලාවෙ ඉඳලා ඒ තියෙන තොරතුරු කියනවනම් ඉස්සෙල්ලාම අපි පටන් ගන්නෙ දේවල් අතර තියෙන වෙනස්කම. දේවල් අතර තියෙන සංසන්දනය. මේකට කියනවා පරිච්ඡේද ඥානය කියලා. මේක තමයි අපි පස්සේ ඔය මේ තාක්ෂණික වශයෙන් ඕනනම් නාම රූප පරිච්ඡේද බෙදා වෙන්කොට දැන ගැනීම සීමා කොට දැක්වීම කියන හැම විද්‍යාවක් හැම කම්පියුටරයක් හදලා තියෙන්නේ ඔන්න ইনফෝමේෂන් චිප්ස් වලින් පුංචි පුංචි තොරතුරු වෙනීව පටලවා ගන්න නැතුව ඒක හොඳට පිරිසිදු කරගත්තා පස්සේ ඒක ගබඩා කරන්නත් ලේසි වෙන තොරතුරක් එක්ක සම්බන්ධ කරන්නත් ලේසි මේ තොරතුරු අනාගතතර පස්සේ අතීත අනාගත වශයෙන් අතන මෙතන වශයෙන් අරයම වශයෙන් සත්‍ය පහක වැඩක් නැහැ නිසා මේ දකින්න තොරතුරු වෙන් කරලා දකින්නවා නම් ඒවට අපි කියනවා අච්ඡන්ත ලක්ෂණ, පච්චත්ත ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ, ගති, භාව, ස්වභාව. ඉතින් අපි ගත්තොත් මේ ආස්වාසයේ මෙතනදී පොඩ්ඩක් විස්තර කරනකොට ආස්වාසයේ ඉන්න වෙලාවේදී මේ ආස්වාස කරන එක ඇතුළට පීරාගෙන නෝලන් ටිකක් දැක්කා කියලා අපි හිතමු කවුරු හරි කිව්වයි කියලා. ඉතින් මේ විදිහට නම් සරුවචන් වහන්සේටත් පේන්නේ. ඕකයි වෙන මොකක්වත් නැහැ. ඔක දේවදත්තට පෙන්නේත් උම්මයි. ඕකේ ගැහැණු පිටිම ගතියක් නැහැ. ඕකේ විය යුතු නොවිය යුතු ගතියක් නැහැ වෙච්ච දේ. ඕක දැක්කනම් නිවන දැක්ක තමයි. මොකද ඒකට ආය කවුරුත් මුක්කු ගහන්න ඕනේ ඒකට කවුරක්වත් ආය මේ සාධනීය කරන්න මොකක්වත් ඕනේ. හරියටම ආශ්වාස කරනකොට වැටහිච්ච දේ ඒකේ තියෙන භාවය ඒකේ තියෙන චිත්ත తত্ত্বය කාටවත් කෙලසන්න බෑ තමන්ගේ තියෙන අමනකමට ඇරලා තමන්ගේ තියෙන මෝඩ තකතිරුකමට ඇර වෙන දෙකින් කලවම් කරන්න බෑ. එතකොට තේරෙනවා මේ හුස්මක් ගන්නකොට මම ගත්තත් මගේ ඉස්සරහා ඉන්න මනුස්සයා ගත්තත් එයාට මේ වැටහෙන දේ අත්දකින්න දේ ඇති හැටියනේ යථාභූත ඥානේනේ ප්‍රත්‍යක්ෂේනේ ඕක මොකකටවත් වෙනස් කරන්න බෑනේ අන්න ඒකට මම සාකි වුණා නම් මම ධර්මයක් දැක්කා ආස්වාසයක් දැක්කා භාවයක් දැක්කා ස්වභාවයක් දැක්කා ගතියක් දැක්කා පෞද්ගලික ලක්ෂණ දැක්කා කියලා. ඒක අරිඹු මාත්‍රයක් දැනුම මාත්‍රයක් අනිත් එකේ වෙන්කොට දැන ගැනීම පරිච්ඡින්න කොට දැන ගැනීම පරිච්ඡේද කොට දැන ගැනීම මේක තමයි දැනුමේ ශිල්පය. ඊට පස්සේ බලාගෙන ඉන්න මේ ආස්වාසයේ හිතපු හිත පැදුරටත් නොකිය ටක් ගාලා ප්‍රසවාසයට යනවා. ඉතින් එතකොට නර තිබිච්ච ප්‍රාසාසය ගැන අයියෝ මේක නැතුණයි කියලා පශ්චාත්තාප වෙන්න හරි. අනේ ආස්වාස හොඳ ප්‍රසවාසයට වැඩිය කියලා හිතන්න නැතුව. දැන් ඒක වෙච්ච සීතිය ඒකයි දැන් මම ඉන්නේ ප්‍රසවාසයේ. මේක මෙනෙහි කරනකොට මට ඒ නාස්පුඩුවේම හරි වෙන තැනක හරි උඩුතොලේ හරි ඔන්න මේ හුලම් පාර මෙන්න මේ විදියට වැටුණා ඒක ගොරෝසුවට වැටුණා සියුම්මට වැටුණා දිග්ගට වැටුණා කෙටියට වැටුණා තරංගාකාරයක් විදියට වැටුණා නැත්නම් නූලක් දිගේ අත ඇදගෙන යනවා වගේ වැටුණා එන්නේ එන්නේ ගොරෝසු වුණා එන්නේ එන්නේ සියුම් වුණා අන්න ඒක හරියට දැක්කනම් ඒකට ඒ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා පිටුරු ගොඩක් උඩ තියෙන ඉදි කට්ටක් ගන්න අලියෙක් හොඬේ දික් කරලා හරියට ඉදි කට්ට ගන්න හැටි හිතන්නේ කියලා. පිටුරු ගොඩක තිබුණ ඉදි කට්ටක් අලියට ඇස් පේනවා ටිකක් අඩුයි. අලිය හුඟක් වැඩ කරන්නේ කණින් සා ගඳින්. ඉතින් අලිය අර විශාල සතා මහා පිටුරු ගොඩක තියෙන ඉදි කට්ටක් ගන්න හරියට හොඳේ දික් කරන්නේ කොහොමද? ඒ වගේ තමන්ගේ එක ආස්වාසයක් අනිතව වෙන් කළ කියන දන්නවනම් එයාට ප්‍රස්වාසයක් වෙන් කළ දා කියනවා කියන කෙච්චර අමාරු දෙයක් නෙවෙයි. ඊට පස්සේ කියනවා සක්මන් කරනකොටම දැන් වම තියෙනකොට හොඳටම දැනගනින් මේක දකුණ නෙවෙයි. මේක ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි. මේක පිම්බීම හැකිලිම නෙවෙයි. මේ වම තියන්නේ. ඉතින් ඒක අර අහන එකනට කියන්න ඕනේ මම සක්මන් කරනකොට වම තියෙනකොට ඒකට හිත ගිය බව, මිනිසිකාරයේ යෙදෝ බව මම වම කියලා මෙනෙහි කිරීමෙන් කරා. මම ඒක සාර්ථක වුණා නැත්නම් මට අසාර්ථක වුණා. මම වම කියලා මෙනෙහි කිරී තිබ්බට පස්සේ එනතම වම කියලා මෙනෙහි කිරී තියන්නත් ඉස්සරලා ආදිවාසී මේ වැඩේ කරපු හැටි සහ කෙරිච්ච හැටි වාර්තා වෙනවා. ඊට පස්සේ මේ වම තිබ්බ මේ හිඳගෙන ඉන්නව නෙවෙයි. හිටගෙන ඉන්නව නෙවෙයි. බුදියන ඉන්නව නෙවෙයි. ඇවිදිනවා. මෙන්න වම තිනකොට මට වැටෙන දේ. මේ පොළොවට තියලා තද වෙනවා තේරෙනවා. නැත්නම් පොළොව සීතලයි කකුල උණුසුමයි කියලා තේරෙනවා. නැත්නම් පොළොව මෙලකයි කකුල තදයි කියලා තේරෙනවා. නැත්නම් මං ආයාසෙන් තියෙනවා. එහෙම නැත්නම් අනායාසෙන් තියෙනවා. ආන්නේ මේ දකුණ නෙවෙයි මේ වමමයි. වම මට උනේ මෙහිමයි කියලා මේ කාරණාවට අපි ਸਰුවඥයිනේ. මේ කාරණාවට අපි ਸਰබලධාරීනේ. මේ කාටවත් හොරකම් කරන්න පුළුවන් එකක් නෙවෙයිනේ. මේකනේ ඇති හැටි කියන්නේ. මේ කරන්නේ යථාභූත ඥාණය කියන්නේ ඔකට කාගවත් උදව්වක් අපට ඕනේ නෑනේ. එක උදව්වයි ඕන කරන්නේ දැකපු හැටියටම දැකපු ගතිය, දැකපු බව, දැකපු ස්වභාවය, ඒකේ පෞද්ගලික ලක්ෂණය දකුණෙන් වෙන් කරලා කියන්න පුළුවන් නම් අහන එකට කැඳේ ගලබිරෝ වගේ තේරෙනවා මේ මොකද මේ කතා කරන්නේ වම ගැනයි. එයා හිතත් යොදලා තිනවා. අන්න වම තිනකොට එයාට තද ගති, මුලුක් ගති, මෙලෙක් ගති, උණුසුම් සිසිල් ගති, කම්පන ජන්ත්‍ර ගති තේරුම් ගන්න තියෙනවා. ඒකට ඊගාවටම අභ්‍යාසයක් වෙනවා. ඔන්න දකුණු හිත කරපුවා මේක දකුණට ගියා. යනකොටම Taman දන්නවද දැන් ඉන්නේ හිත තියෙන දකුණේ කියලා. ඒකට දකුණ කියලා මෙනෙහි කරාද මොනවද වැටුනේ? ආනෝ විදිහට මේ පොඩි දේ වෙන් කරලා කියන්න පුරුදු වුණාට පස්සේ යෝගාවචරයට සිද්ධ වෙනවා අම්මතර අවස්ථාවකට මුණ දෙයි. ඒක දැම්මම වෙන එකක් නෑ ආදුනිකයන් තුන්වෙනි දවස් හතරවෙනි දවස් වෙනකොට බොහෝ විට සිද්ධ වෙනවා මොකද්ද වෙන්නේ මේ ලස්සනට මේ වම මේ දකුණ ලස්සනට මේ ආස්වාස මේ ප්‍රස්වාස ලස්සනට මේ පිම්බීම හැකිලිම කියන දේ බලාගෙන ඉන්නකොට ඉස්සල්නම් ඇත්තටම මේ ඉලහරක මේ මීහරක කියන තාරෙට පිම්බීම හැකිලිම දෙකේ වෙනසක් තියෙනවා ආස්වාස් ප්‍රස්වාස් දෙකේ වෙනසක් තියෙනවා වම දකුණ දෙකේ වෙනසක් තියෙනවා ඔව් බලාගෙන ඉන්නකොට ඉන්නකොට අරමුණීම දිගට පවත්තරකොට කියන්නේ සතිය අඛණ්ඩව දිකට යනකොට ටික වේලාවක් ගියාම ආස්වාස ප්‍රසවාසයෙන් වෙන් කරගන්න බැරි නැත්නම් පිම්බි මහැකිලිම බලන කෙනාට පිම්බි මහැකිලිම දෙක වෙනස් කරගන්න බැරි නැත්නම් මේ වම දකුණ කියලා අල්ලගෙන හිටියත් දැනගන්න බැරි මේ දෙකටම පොදු ලක්ෂණ වගේක් මතුවෙන්න පටන් ගන්නවා මේක හිත මත් කරවන සුළු මේක හිත අවුල් කරවන සුළුයි ඇයි මෙච්චර ලස්සනට වෙන් කරලා දැනගෙන හිටපු දේ බලාන ඉන්නකොට ඉන්නකොට මේ දෙකේ පොදු ලක්ෂණ පහළ වෙනවා. ඒ යෝගාවචර හිතන දැන් මගේ සතිය කැඩිලා. මට සමාධිය කැඩුනා. භාවනාව කැඩිලා. මට නම් හරියන්නේ නැහැ දැන් ආනපාන එන වෙන එකක් ගන්න වෙයි කියලා හිතෙනවා. මොකද ඒක දිහා බලාගෙන ඉන්නකොට බලනකොට වම ආශ්වාස කිනක ප්‍රශ්වාස දෙකම බොඳ වෙලා හා වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් රතු කල් ටිකක් මුට්ටියකට දාලා වතු ටිකක් දාලා කාටට වෙන්නොත් මේ මුට්ටිය මේ මුට්ටිය මේ වහල් මේ වතුර ඕනගෙන උට පොට්ටේ කුරුණත් අත ගාලා තියන්නේ මේක වතුර මේක අහල් කියලා ලල් ලිපුවට තියලා හැඳි හැඳි ගෑවෙනකොට කෝ වතුර කෝ අහල් කියලා පෙන්නන්න බයන්නේ කාටවත් කැඳ වෙනවනේ මේක ඒක ඉතින් මේ කැඳ හදන්න නෙමෙයි පිටිබ්බේ. ඉතින් අපි එකපාරක් මේ වතුරයි හාලුයි පෙන්නලා ඊගාවසරි අපි පෙන්නොත් මෙන්න කැඳ වෙලයි කියලා කෙනෙක් හිතා මේක මැජික් එකක් වෙන්නදී. අතරමැද දිගටම සතිය පැවැත්වුවේ නැත්නම් යාට හිතෙන්නේ මේ අතගාලා පෙන්වන්න පුළුවන් ඝනේකුයි ද්‍රවේකුයි තිබුණේ දැන් කැඳ වෙලා. ඒ නිසා යාට කියනවා ඇහැප්පිට ඇහත් යන බලාන හිටපන්. ඔය කැඳ වතුර ටික හාල්ලටත් එක බොඳ වෙලා කැඳ වෙන හැටි. මේක බලානින්ට බැරි තරම් Tamange ආත්මය නිෂේධනය කරනවා. මේක බලානින්ට බැරි තරම් වක්කාර ජනකයි. මේක බලානින්න බැරි තරම් කම්මැලි කරන සුළුයි. මේක බලානින්න බැරි තරම් බය එලවන සුළුයි. මේක බලානින්න බැරි තරම් බිය දනවන සුළුයි. අච්චර ලස්සනට වෙන් කරලා දැකපු දේ දිහා හොඳට බලනකොට ඒක බඳ වෙනවා. හැබැයි මේක ඇත්තටම අමර දෙයක්වත් නෙමෙයි. දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා තියෙන්නේ. කුකුලයි කර්මලේ රතු පාටයි. හොඳට බලනකොට මේ සුදු පාට එනවා. ඕනම දෙයක් දිහා එක දිගට බලාන හිටියොත් ඒක එන්න එන්න එන්න එන්න ජරා දිරාටපත් වෙනවා. ඒ බඳින්න ඉස්සලා නෝන මෙච්චර ලස්සන වුණාට ළඟ තියන බලාන ඉන්නකොට ඉන්නකොට නෝනට මොකද වෙන්නේ? අනේ දික්කසාද වෙන්න හිතෙන තරම් මේ තරම් අජීවකට තමයි මේ ප්‍රේම කලේ කියලා හිතෙනවා. ඒක ඉතින් වැළපො කට්ටිය දන්නවනේ ඒක. මට එච්චර දන්නේ නැහැ මොකද මම බැඳෙන්නේ නැති නිසා. හැබැයි මට හොඳ වෙලාවට මට ගුරුන්වහන්සේ කිව්වා ඔක බඳින්න නැතුවත් බලන්න පුළුවන් කියලා. ඒ නිසා මට පැවිදි වෙන්න පුළුවන් වුණා. ඔය ගොල්ලන් නම් ඔය කොක්ක ගලවන්න හම්බෙන්නේ නැහැ කපට. ඕනම දෙයක් දිහා දිකට බලන ඉන්න එකම දේ නිවන කියන්නේ එතන. අරමුණු මාරු කරන්නේ අපි ඇයි? ඇයි මේ රූපෙන් සද්දට ගන්ධට රසට මාරු කරගෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් පිස්සු ඇන්චි වඳුරෙක් වගේ පණින්නේ මේ අරමුණක් දිහා එක දිහා බලනකොට ඒකේ විපරිණාම වෙන හැටි ඒක වෙනස් දෙයක් වඩටපත් වෙන හැටි පෞද්ගලික ලක්ෂණ පොදු දෙයක් වඩටපත් වෙන හැටි පුදුම අභියෝගයක් අපට පුදුම තර්ජනයක් අපට ඒ නිසා අපි අරමුණු මාරු කර කර ඉන්නවා කිසිම අරමුණක එක දිගට බලලා ඒකේ විපරිණාමය බලන්න අපේ ඇහැ කැමතිත් නැහැ, කන කැමතිත් නැහැ, නාසය කැමතිත් නැහැ, දිව කැමතිත් නැහැ, කය කැමතිත් නැහැ, හිත කැමතිත් නැහැ. ඒසා නිවන් දකින්න ඕනේ නම් බුදුරජාණන් කියන්නේ එක අරමුණක් අරගෙන ඒක හොඳටම පිළිසිඳපන්. අනිත්‍යවයි වෙන් කළ පිළිසිඳලා ඒක දිහාම ඇහැ කරවිල වෙනකම් බලන්න හිටපන්. උළු ගාකල් භාවනා කරන්න ඕනේ නැහැ. ගාකල් භාවනා කරන්න ඕනේ නැහැ. මේක බොඳ වෙන්න ගන්න. ආශ්‍රව ප්‍රසාර දෙක හැඳි ගෑවෙන්න පටන් ගන්නවා. පිම්බීම හැකිලිම දෙක හැඳි ගෑවෙන්න පටන් ගන්නවා. වම දකුණ දෙක හැඳි ගෑවෙන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරයට නිචි උපදේශ දීලා තිබුණ නැත්නම් අනිත්‍ය සංඥාව තිබුණ නැත්නම් යෝගාවචර හිතන්නේ අනී මේ බලන්න හිටපොදී නැති වුණා. මගේ සතිය කැඩුනා. මගේ සමාධිය කැඩුනා. ඉතින් එයා පැකිලෙනවා, ඇඹරෙනවා මේ දෙකියන්. ඉතින් ඒක කොච්චර කොච්චර gambhiratවයකට මේ පෞද්ගලික ලක්ෂණයක් පොදු ලක්ෂණ බවට බොඳ වෙලා යනකොට ඒ බව සපයලා කියනවයි කියන එක බුදු වෙන මහා බෝසතාන් වහන්සේ ළමකට මිස වෙන කිසිම කෙනෙකුට දැක ගන්නත් බෑ දැක ගන්න කැමතිත් නෑ අපේ හිත මායя ඉඩ දෙන්නෙත් නැහැ. මෙන්න මේක දැකපු දවසේ තමයි බුදුරජාන් වහන්සේ අනිත්‍ය කියන ධර්මයක් ලෝකෙට ප්‍රකාශ කරේ. මේක මගේ දෝෂයක්ක සතිය නැතිවීමක්ක සමාධිය නැතිවීමක්වත් නෙමෙයි. එකම දෙයක් අරගෙන පුදුම සද්ධාවකින්, පුදුම සීලයකින්, පුදුම සතියකින් ඒක දියාම බලන්න හිටියොත් පුදුම සීක්‍රෙන් වෙනස් මේ වෙනස් වීමට අපේ හිත කැමති නැහැ. අපි කරන්නේ අරමුණු මාරු කර කර පයබර වායට පිළිකට හරහා බෙහෙත් බඳිනවා වගේ අපි ඉසේ කකුණ කොට මාරු කරනවා වගේ රූප බල බල ඉනකොට ඒක බඳ වේගනාවට සද්දයකට යනවා. සද්ද බල බල ඉඳලා ගඳකට යනවා. රස පහස. ඉතින් අපිට පේනවා නේ රූපේ තිබුණා. ඒක වෙනස්ුනේ නෑ. මමට සද්දෙට කියන නිසා රූපේ වලා ගන්න බැරි වුණා කියලා. නමුත් එකක් අරගන්න. රූපයක් වෙන්න පුළුවන්, සද්දයක් වෙන්න පුළුවන්, ගඳක් වෙන්න පුළුවන්, රසක් වෙන්න පුළුවන්, පහසක් වෙන්න පුළුවන්, හිතවිල්ලක් වෙන්න පුළුවන්. එකම දෙයක් අරගෙන ඒක දිහාම බලන්න හිටියොත් ඒකට කියනවා කාලානුරූපව විපරිණාමයේ දිහා බලනවායි කියලා. මේක බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා මෙන්න මෙතනදිත් බුදුරජාණන්සේ පුංචි අතුදවක් පුංචි අත්තලක් දෙනවා මේ විපරිණාමය හොඳටම පේන්නේ බලන්න පුළුවන් වෙන්නේ මේ ඝන රූපේ කියලා රූප රූපේ නෙවෙයි කයි රූපය දිහා බලනකොට ඒක ශීඝ්‍ර වෙනස් වීම අල්ලගන්න බැරි තරම් වේ ශීඝ්‍රයි අපි නිකමට ගිහිලා ඉර පායන දිහා ඉර ඉර සේවය කරන දිහා බලන ඉන්නේ ඊට ගැස්සි ගැස්සි ගැස්සි ගැස්සි ගැස්සි මොනතරම් වේගෙන් ඉස්සෙනවද කියලා. ඔයාලා කවදා හරි ගිහිලා බයිනොකියුලර් එකක් හරි බයිනොකියුලර් එකක් අහුවෙන්නේ නැහැ. ස්ටෙතොස්කෝප් නැහැ. ටියුඩර් ලයිට් එකක් හරි, දම්පිලිවල එකක් හරි. එහෙම නැත්නම් දුරීක්ෂා දාලා බලන්න ඉර දිහා බලානින් ඉඳලා ඉර බයි. ඒ ලොක් කරලා බලන්න ඈත පේන කණ්ණාඩියකට දැම්මොත් තරුව දිහා ફોකස් කරන්න ඉස්සලා තරුව බයි. අපිට නම් වෙන්නේ ඉර උදේ ඉඳලා හැන්ද යනකම් ඔහේ තියෙනවා නෑ ඒක පුදුම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. හැබැයි ඒකම බලන්න ඕනේ. මුත්තටම ඒකටම එල්ල වෙන්න ඕන. එල්ල වෙච්ච ගමන් ඒක වෙනස් වෙනවා. මේක දකින්න අපේ හිතේ තියෙන බය නිසායි අපි මේ තක්තු මාරු ක්‍රමයට රූප ශබ්ද ගන්ධ රස වශයෙන් පැන පැන පැන පැන පැන පැන එකක් දිහා බලනින්න නොවෙන්න මේ කරන ප්‍රයත්නය අසාර්ථක ප්‍රයත්නයක්. අසාර්ථක ප්‍රයත්නයක්. කොහොම කරත් අපට කවදා හරි පිළිගන්න වෙනවා මේ දෙයකට පැවැත්මක් නැහැ. ඒක විපරිණාම වෙමින් යන. කොච්චරද කියනවනම් ਸਰවත්‍ංශේ සඳහන් කරලා තියෙනවා මතුවෙච්ච දේ කොච්චර ඉක්මනට නැති වෙනවද කියනවද නැති වෙනවද කියනවා අපි කියන චිත්තක්ෂණයක් කියලා. චිත්තක්ෂණයක වුණත් මතුවෙන දේ නෙවෙයි නැති වෙන්නේ ඒක විපරිණාමයට පත්ලා නැති ඒ තරම් ශීඝ්‍රයෙන් වෙනස් ඒක අපිට හිතා ගන්න බෑ. අපි හිතන්නේ ඒකට දුරීක්ෂයක් ඕනේ, අන්වීක්ෂයක් ඕනේ, ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් ඕනේ කියලා. දැන් ඒක හොයාගත්ත පස්සේ විද්‍යාඥයන්ටත් ඉච්චරම තමයි වෙලා තියෙන්නේ. විද්‍යාඥයා ඉස්සෙල්ලා අණු හොයාගත්තා. අණු කියන්නේ අංශු රාශියක් එකතු වෙලා හැදිච්ච එකක්. ඊට පස්සේ අණුව කියලා කියන්නේ එකක් නෙවෙයි රාශියක් කියලා දැන පස්සේ පරමාණු තෝරගත්තා. පරමාණු කඩාගත්තා. ඒක හිතුව පරමාණු කියන්නේ ඩෝල්ටන් කියන විද්‍යාඥයා හිතාගත්තේ පරමාණු තමයි මූලික ශක්තිය ඊට වැඩිය කඩන්න බෑ කියලා. ඊට පස්සේ පහුවෙනකොට දැනගත්තා මේ පරමාණුවක් ඇතුළේ නියෂ්ටිය සහ වටේ ගැටගෙන ඉලෙක්ට්‍රෝන තියෙනවා කියලා. ඊට පස්සේ දැනගත්තා පරමාණුව කියන්නේ එකක් නෙවෙයි සමූහයක් අඩු ගන්න දෙකක්. ඊට පස්සේ කිව්වා නියෂ්ටිය හයියයි ඒක වටේ තියෙන ඉලෙක්ට්‍රෝන්ස් වේගෙන් කැරකෙන නිසා වලාකුළක් වගේ පේනවා. ඒකේ ද්‍රව්‍යයක් නැහැ. න්‍යෂ්ටි ද්‍රව්‍යයක් තියෙනවා කියන්නේ. අර්ග ශක්තියක් විතරයි කියන්නේ. ඊට පස්සේ පහුවෙනකොට දැනගත්ත මේ න්‍යෂ්ටි පුපුරවන්න පුළුවන්. ඊට පස්සේ දැනගත්තා ඒකේ ප්‍රෝටෝන්ස් තියෙනවා, පොසිට්‍රෝන් තියෙනවා, ක්වක්ස් තියෙනවා, ගොඩාක් දේවල් තියෙනවා. ඊට පස්සේ ඒකට බලනකොට ඒක ඇතුළේ තියෙන වලාකුළක් විතරයි. ඒක වලාකුළක කොච්චර වේගෙන් ඒක කැරකෙනවද කියනවනම් එක තැන දෙපොළක ඉන්නා වගේ පේනවා. අපි සරසුලක් අරගෙන ගහලා හෙල්ලෙන හැටි බැලුවොත් එimhe සරසුල ඒක හැම තැනම තියෙනවා වගේ පේනවා. ඒ තරම් ශීඝ්‍රයෙන් යහට මැනවා. ඒකට කියනවා නන් ලෝකල් ෆිනොමිනා කියලා. ඒක දැක්කට පස්සේ පේනවා මේ අංශුවක් අණුවකට කඩලා පරමාණුවකට කඩලා ඉලෙක්ට්‍රෝනය ප්‍රෝටෝනය බවට පත් කරගත්තට පස්සේ ඒක කැරකෙන වේගය බුදුරජාණන් කියන්නේ හිතේ වේගය මනින්න උපමාවක්වත් දෙන්න බෑ කියලා. දැන් විද්‍යාඥයත් ගිහිල්ලා ඔතෙන්ට ගියාට පස්සේ විද්‍යාඥයාට දැන් ද්‍රව්‍යයක්ද ශක්තියක්ද කියලා කියාගන්න බෑ. ද්‍රව්‍යයක් නම් ඒකට විශිෂ්ට වෘත්තයක් අවශ්‍යයි තේන තැනක් තියෙන්න ඕනේ. ශක්තියකට විශේෂ කෘත්‍යයක් නෑ. ඒක නිතරම තරංගාකාරයෙන් වැඩ කරන්නේ. දැන් විද්‍යාව ගිහිල්ලා ඔතෙන් තමයි වැටුනේ. ඒගොල්ල දැන් කියනවා ද්‍රව්‍යයක් කියලා දෙයක් නැහැ. මේ ශක්තිය වරක පිටු වෙලා ද්‍රව්‍ය බවටපත් වෙනවා. මේ ද්‍රව්‍ය වරක ශක්ති බවටපත් වෙනවා. වරක බතු විහාලුවේ තියෙන වරක කැඳ බවටපත් වෙනවා. එච්චරයි. දැන් මේක හොයා ගන්නකොට ඔයගොල්ලෝ දන්නවද ඔය පච ටික කියපු විද්‍යාචාර්යන්ට Nobel Prize කීයක් දීලා තියෙනවද කියලා? මැග්සීසේ සම්මාන කීයක් දීලා තියෙනවද? බුදුහාමුදුරන්ට කාලක්වත් දීලා තියෙනවා ඒ Nobel Prize එක. ඔయిత වෙදීනේ මුළු විශ්වෙම උන්වහන්සේ දේශනා කළා කිව්වේ. අපේ දරුවන්ට ওই පච ටිකනේ උගන්වන්න විශ්වවිද්‍යාලට ඇරලා. බුදුචාන් වහන්සේ මේ ත්‍රිපිටකේ පෙන්ලා තියෙන දේවල් අපිට අම්මෝ ඒව ගැඹුරුයි අපේ දරුවන්ට ඕව ඉගෙන ගන්න ඕනේ බැන්දට පස්සේ තමයි ඒව කරන්න තියෙන්නේ බඳින්න ඉතලා ඩිග්‍රියක් ගන්න. අන්න ඒ විශ්වවිද්‍යාල උගන්න පච ටික උගන්නලා ඒ අනුව කොරෝඩ් කරලා ඔරුව කුරුවල් කරාට පස්සේ තමයි මේකට එන්නේ. බුදුරජාණන්සේ බොහෝ වැඩමුළුවේදී දැකපු දේ අන්වීක්ෂණ නෙවෙයි දැක්කේ. දුරේක්ෂණ නෙවෙයි දැක්කේ. සති සමාධිය එකතු වෙලා ආවට පස්සේ පේනවා යමක් දිහා බලන්න හිටියොත් එකක් දියා. බොහෝ වේලා ඒක හිතා ගන්න බැරි තේ ධර්ම වෙනස් වෙන නිසා අපිට ඇත්තටම කියනවා නම් උපදෙස් ලැබුණ නැත්නම් සපේලා උත්තරයක් දෙන්න බෑ. ඒ තරම් වෙනස් වෙනවා. ඒක නිසා බුදුරජාණන්සේ සඳහන් කරන භාවනාවට යනකොටම මේ වෙනස් වෙන බව පිළිගන්නා සුළු මනසකින් ඵලයක්. ඒකට කියනවා අපි අනිත්‍ය සංඥාව පුරුදු කරන්නයි කියලා. ඔය කමඨාන් සුද්ධ කරනකොට තියෙන මූලිකම ප්‍රශ්නේ තමයි යෝගාවචරය ඉන්නේ දැඩි නිත්‍ය සංඥා. කිසි දෙයක් වෙනස් වෙන්න බෑ. ඒක මෙහෙමම තියෙන්න ඕනේ. වෙනස් වෙච්ච ගමන් ප්‍රශ්න. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්න බෑ. ඉතින් යාට කවදාකවත් අනිත්‍ය සංඥාවට සමවදින්න බෑ. ඒ නිසා යාට මේ ඇති දේ ඇති හැටියට සපයලා කියන්න නම් යන්න ඕනේ මේ බලන දේ සීක්‍රෙන් වෙනස් වෙන දෙයක්. ඒ නිසා මම එක වස්තුවකට හිත යොදලා ඒක කාලානුරූප වෙනස් වෙන හැටි. ආස්වාසයට හිත යොදලා එනේන ආස්වාසය දිහා බැලුවොත් ප්‍රස්වාසයට හිත යොදලා එනේන ප්‍රස්වාසය දිහා බැලුවොත් පිම්බීමට හිත යොදලා එනේන පිම්බීම බැලුවොත් හැකිලීමට හිත යොදලා එනේන හැකිලීම බැලුවොත් චීන චීන වම අත්දැක්කොත් චීන චීන දකුණ අත්දැක්කොත් පළවෙනි තිබ්බ වමේ අත්දැකීම නෙවෙයි දෙවෙනි සැරේට තියෙනකොට තියෙන්නේ තරම් ශීක්‍රයෙන් වෙනස් වෙනවා. ඉතින් මේක දැනගත්තට පස්සේ මේ මේ පැත්තට ගියාට පස්සේ බටහිර විද්‍යාඥයන් කිව්වා මිනිස්සෙකුට දෙසරයක් ගඟට බහැලා නාහන්න බෑ. එතකොට ගඟ ගල්ලා ඉවරයි. එක මිනිස්සෙකුට ගඟට දෙසරයක් නාලා බහැලා නාහන්න බෑ. ඉස්සලා තිබුණ ගඟනේ මේ දැන් තියෙන්නේ. ඒක බුදුරජාණන් කියනවා ඉස්සලා බහපු මොඩයක් මේ දෙවෙනි සැරේ බහින්න උත් වෙනස්සලා. ඌ වයසට ගිහිල්ලා දෙවෙනි සැරේ වෙනකොට ඊට වැඩි පොඩ වයසට ගිහිල්ලා. මෙතෙන්ට ගියාට පස්සේ මොන භූතයටද පුළුවන් සපේලා උත්තරයක් දෙන්න. නිසා මේ ප්‍රශ්නේ යෝගාවචරය ඔලුවට දාන්න නරකයි. උනට යෝගාවචරයට කියන්න ඕන උඹට මම මේක කියලා දෙන්න උඹ එක වස්තුවක් එක එක අරමුණක් එක ආලම්බනයක් එක කමටහනක් අරගෙන අනිත්‍යයෙන් කරුණාකල එක වෙන් කරලා මේ ආස්වාසයේමයි ප්‍රස්වාසයේ නෙවෙයි සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිලක් නෙවෙයි කියලා එක බලන්න. බලනකොට නිත්‍ය සංඥාවෙන් බැලුවොත් ඕක වෙනස් වෙච්ච එක මං ඉතින් නඩු කියනවා කනගාටු වෙනවා වක්කාර කරනවා ඒකාකාර ගතිපත වෙනවා කම්මැලි වෙනවා නිදිමත වෙනවා නෑ මේක වෙනස් වෙන බවට හිත යොදාගෙන නැත්නම් පිළිගන්නාසුරෝ බලන්ඩ එතකොට ආස්වාසින් ආස්වාසයට ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට දේවල් වෙනස් වෙනකොට වෙනස් වුණත් සතිය කැඩෙන්නේ නෑ අරමුණේ හැඩතල වෙනස් වුණත් සමාධිය කැඩෙන්නේ නැහැ කියලා දැනගත්ත දවසට ඒ යෝගාවචරයට එන ධෛර්ය ශක්තිය තමයි පොළවේ ඇවිදින මිනිස්සෙක් අපි දැන් පොඩි කාට පොළවේ ඇවිදින්නත් බෑ කියලා ඡායනි ගුරුනාට පස්සේනේ අපි පොළවේ ඇවිදින්න පුරුදු වෙන්නේ ඊට පස්සේ මේ මිනිස්සයා කැරකෙන බැරලයක් උඩ ඇවිදිනවා කියලා හිතන බැරල් එක පෙරලෙන ගමන් බැරලෙකට ඇවිදිනකොට ඒක ඉති මැජික් යන්නේ. ස්ථිර පොළවේ ඇවිදිනවා වගේ නෙවෙයි බැරල් එක ඇවිදිනවා. ඒ වගේ තමයි අරමුණු මාරු වෙද්දිත් වැටෙන්නේ නැහැ. ඉස්සලා නම් මහ පොළොවේ යනකොට නේ අපිට සතිය පවත්වන්න පුළුවන්. මහ පොළොවේ යනකොට සමාධිය පවත්වන්න පුළුවන්. දැන් මෙයා නෑ කරගෙන බැරල් එක ඇවිදින ගමන් සමබර භාවය පවත්වනවා වගේ මෙයාට තියෙනවා අරමුණු වෙනස් වීම තිබුණට ඒක සතියට අභියෝග කරන්නේ නැහැ. සමාධියට අභියෝග කරන්නේ. මොකද එයා යන්නෙම අනිත්‍ය සංඥාවයි. දැන් මේ කමඨාන් සුද්ධ කරනකොට පැහැදිලිව වෙන යෝගාවචරය මේක කොන්ක්‍රීට් එකක් වගේ ගලේ කොටපු අකුරක් වගේ එහෙමම බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ යාට මොන වෙනසක් ආවත් යාට කරපු කෙනෙහිල්ලක් වගේ වැටෙයි. අභියෝගයක් වගේ වැටෙන්නේ. ඇයි එහෙම උනේ? ඇයි මෙහෙම උනේ කියලා ඒ එන හැම දියුණුවකටම හරස් කපනවා. හරියාදු වෙනවා. ඊට පස්සේ කිව්වොත් වෙච්ච දේ සපේලා කියපන් කියලා ඇත්තටම අවංකයි යෝගාවචරය ඇත්තටම අවංකයි. නමුත් යෝගාවචරය මේ අනිත්‍ය සංඥාවට ඉඩ දීලා නොවෙන කතා කරන්නේ නැති නිසා එයාට සපේලා උත්තර දී ගන්න බැරි වෙනවා. එයා පහසුරපත් කරන්න හොඳ නැහැ. අර කියන්න ඕනේ ඒක අරමුණක් දිහා බලාගෙන ඉන්න. නැත්නම් අරමුණ කොටු කරලා බලන්න. ඊට පස්සේ ඒක ක්‍රමයෙන් වෙනස් වෙන හැටි බලන්න. සර්වචනාංශ ළඟට කේමාව එනකොට ඒ කේමා භික්ෂුණිය කේමා කාන්තාව ධාමත්ම ස්වරූපී එයා දැන හිටිය සර්වචනාස්ත්‍රමේ කාන්තාවන්ගේ සානත්ත ලෝකයේ තියෙන මේ සුන්දරකමට නෙවෙයි කතා කරන්නේ අසුබෙටයි. එහෙම නැත්නම් මේක වෙනස් වෙන බවටයි කතා කරන්නේ කියලා යට හරි බයක් තිබුණා සර්වචනන්ස ගාවට යන්න. නමුත් මේ අන්තපුරේ ඉන්න හුඟ දිනාම ඇවිල්ලා කියනවා නේ බුදුහාමුදුරගේ බණ හරීම ලස්සනයි, හරීම පරෝජනවත්, හරීම හොඳයි. ඉතින් පස්සේ මෙයා හිතාගත්තා හොරෙන් ගිහිල්ලා පිරිස කෙලවර ඉඳගෙන මම එන බව කියන්නේ නැතුව ගිහිල්ලා බණහන්. බුදුරණාංශී ඒක දැනගෙනම Taman ළඟ එයාටත් වැඩිය ලස්සන කාන්තාවක් වජිවිජිනිපතක් කරන පමන් හලනවා දැක්කා. පමන් හලනවා පේන්න සැලසුවා. එයාට හිතුවා අඩේ බුදුහමර කොච්චර කෙරුවත් ගෑනුන්ට කැමතිනි. දැන් මේ ළඟ ඉඳගෙනම පමන් සලන්නේ. මෙයාට ලොකු ආසාවක් ඇති වුණා. එයා හිතුවේ මෙතෙක් කල නම් බුදුහාමුදුරුවෝ මේ ආච්චි අම්මලාටයි කැමති, තරුණ අයට කැමති නෑ වගේ කියන්නේ. නෑ බුදුහාමුදුරුවෝ ඊටත් වැඩිය හොඳ තරුණ කාන්තාවක් ළඟ තියන පවන් සලවනවා. මෙයාගේ හිත ගියා දැන් මගේ ඇස් දෙකට වැඩිය එයාගේ ඇස් දෙක ලස්සනද? හැබැයිනේ ලස්සනයි. ඉඳගෙන ඉන්න හැටිත් ලස්සනයි. පවන්සන්න හැටිත් ලස්සනයි. බුදුහාමුදුරන්ටම ගැළපෙන විදිහට පවන්සන්න මෙයාගේ හිත මේකට කොච්චර ඇදුනද කියනනම් කාන්දමට යාගඩයක් ඇල්ලුවා වගේ වරන් පැත්තක. මේක දිහාවටම හිත ගියා. මොකද මෙයා ලෝකෙදී හැබැයි ලස්සන හරන්නේ. දැන් මැව්වෙත් ලස්සන කාන්තාවක්. ඇහක් පිට ඇහක් තියන බලාගෙන ඉන්නකොට අනේ එnde end චක්කිට දරිසිත වෙති නා කාටත් ওই ටික වෙයි කියලා ටික ටික නාකි වෙන්න පටන් ගත්තා. දැන් මේ අම්මණ්ඩිට එක පැත්තකින් ඊර්ෂ්‍යාවයි. එක පැත්තකින් උන්ට වැඩි ඔකි නාකි වෙන්න තමයි ඕනේ කියලා එක පැත්තකින් යනවා. ඒකෝල ඉතන දැන් අනේ මමත් පිට වෙනුට නාකි වෙනවනේ. වැටිලා වැටිලා ගිහලා මම අත් අතේ තියාගන්න බැරි තරම් ගිහලා ඇදගෙන වැටිලා කුණු වෙලා ඇට බවට පත් වෙනකොට දැක්කා අර තමන්ගේ හිත ගිය අරමුණ මේ තරම් සුළු වේලාවකින් පුදුම විපරිණාමයකටපත් වුණා. මම මෙතෙක්කල් මුළු ජීවිතේම දැක්ක මේ සුන්දරවත් හරහා විතරනේ. මෙන්න සුන්දරකමට වෙනදී. ඒ ඒ හරහා පේනවා මේ අපි ස්ථිරව තියාගන්න හදන මේ තරුණකම, තරුණ සම දෙකම කුණු වෙනවා. ඉතින් ඕකට මොකටද මේ ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන? මේක තේරෙන්නේ අර අරමුණේ වුණාට මේ අනුමාන ඥානෙ අනිවාර්යයෙන්ම වැඩ කරනවා යාළුවා. අරක එහෙමනම් මේකත් මෙහෙමයි. අරක බොහොම සිත් ගන්න සුළුයි. එහෙනම් මේකත් මෙහෙමයි කියලා මේ අනුමාන ඥානයේ හරහා මෙයාට ඇතිවෙච්ච අවබෝධය බණ කියන්නේ නැතුව මේ දැකීම හරහාම වෙනසක් ඇති කරන්න හේතු ඒ මොකද එකම අරමුණක් අරගෙන ඒක සුරුපි කාන්තාවක් වුණත් ප්‍රශ්නයක් නෑ බලාගෙන හිටියොත් ඔකියෝ තියෙන සුරුපි ගතිය මොකක්වත්ම නෑ පහු වෙනකොට පහු පහු වෙනකොට කොහොම කොහොම වෙනවා කියලා ඕක එන්නේ එන්නේ එන්නේ නාකිච්චක් බාටපත් වෙනවා. හැබැයි ඒක හරීම අභියෝගශීලී මේ අරමුණක විපරිණාමය දැකීම. අපි කැමති නෑ ඒක කියන්න. දකින්න නැතිකම නෙවෙයි තියෙන්නේ අපේ ඇතුලේ පුදුම බීතිකාවක් තියෙනවා අනිත්‍යතාවයට. නිත්‍ය සංඥාවේ ඉන්න නිසා. ඒ නිසා භාවනා කරන කෙනා මම මේ කතා කරන්නේ මේ විශාල කාරණාවක් මේ භාවනාදී අපේ පුංචි තැනකට යොදලා අපදානේන සම්පාදේති කියලා කියන තමන් දුටු දේ දුටු වශයෙන් කියන්න පුළුවන් නම්. ඇසූ දේ ඇසූ හැටියට කියන්න පුළුවන් නම්. ගන්ධ රස පහස ලැබු දේ ඒතින් කියන්න පුළුවන් නම්. බුදුන්සේ සඳහන් කරන්නේ දිට්ඨිය දිට්ඨ මත්තම් භවිසති. දැකපු දේ දැකපු හැටියෙම කියපං. ඔක අතිශෝක්ත කරන්න හෝ අව탁සීරු කරන්න ගියොත් ඒ සේරගෙම ඇති වෙන පව් බව කියනවා. දැක්ක දේ දැක්ක හැටියට කියපන් ආපු දේ ආපු හැටියට කියපන් විඳපු දේ විඳපු හැටියට කියපන් හිතපු දේ හිතපු හැටියට කිව්වනම් කෙලස් නැහැ ඒක නිසා බුදුරජාණන්සේගේ ශ්‍රේෂ්ඨ ගුණයකට කියන ඔය සිව්පිලිසිම් ව්‍යාපත් වගේ කියන දේ කරන කරන දේ කියන ගතියක් බුදුහාමරණි තියෙනවා අපි කතා කරොත් අතිශෝක්තිය හැම දෙයක්ම බුම්බල කතා කරන්නේ නරක කෙනෙක් දැක්කොත් ඊටාම පහත් කළා කතා කරනවා අපිට කවදාකවත් දැකපු දේ දැකපු විදිහට දෙන්න බෑ. මේක කොච්චර සමාජගත වෙලා තියෙනවද කියලා බැලුවොත් අද මිනිස්සෙක් ඇත්තට දුන්න සාක්කයට වැඩිය ෆොටෝ එකක් පිළිගන්න උසාවිය. ෆොටෝ එක පෙන්නුවොත් මේ මේ මේක තමයි ගත්ත ෆොටෝ එකක් කියලා මිනිස්සයා ඒ තරම පච කියන්නේ. ෆොටෝ එක පච කියන්නේ නැහැ. ෆොටෝ කියන්නේ මිනිස්සයා ආදපු භූතයක්. ඇති හැටිය නෙමෙයි. ඒ තරමටම අපිට ආස්වාසිය දැකලා ආස්වාසය ගැන කතා කරන්න දන්නේ නැහැ. ප්‍රස්වාසය දැකලා ප්‍රස්වාසය ගැන කතා කරන්න දන්නේ නැහැ. වම දකුණ බලනවා නම් මේ වම මේ දකුණ කියලා කියලා කියන දන්නේ කන්දක් නගිනකොට කොහොමද Tamanට වැටෙන්නේ පල්ලමක් බහිනකොට කොහොමද Tamanට වැටෙන්නේ කියලා ඒ දේ නෙවෙයි අපේ හිතේ තියෙන අතීතය අනාගතය අරයා ගැන මෙයා ගැන. ඉතින් එතකොට අපිට නිත්‍ය සංඥා ප්‍රශ්නයක් නෑ මොකද ඒ වගේ අරමුණු ශීඝ්‍ර වෙනස් වෙනවා. මේ ගත්ත දේ හරියට ගත්තොත් මේ කෙනාට සිව්පිලිසි බියාපත් තත්ත්වයට එනකම් යන්න. ඉතින් මේ తত্ত্বය මේ ඇති දේ ඇති හැටියට ඉදිරිපත් කිරීම සම්පූර්ණම කාබාසින වෙච්ච තැන තමයි මේ ජනමාධ්‍ය කියන්නේ. ජනමාධ්‍ය සම්පූර්ණ මේක පටලවලා මොනව සිද්ධ වුණත් ඌට ඕන දෙයක් කියනවා. ඒක නිසාද ජනමාධ්‍යයෙන් ගෑණිය පිරිමේ කරන්න පුළුවන් ආණ්ඩු පෙරලන්න පුළුවන් ඕනම නායකත්වයක් ඕනම ජාතියක තියෙන ප්‍රෞಢත්වයක් විනාශ කරන්න පුළුවන්. අපි මේ ජනමාධ්‍ය යුගයේ ඉන්න කට්ටියක් මෙච්චර පටලවිච්ච යුගයක් වුණු මානව ඉතිහාසෙම තිබුණේ නැහැ. ජනමාධ්‍ය වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්සු අතර ප්‍රශ්න වැඩි. නමුත් බුදුරජාණන්සේ කියපු දෙයට ජනමාධ්‍යෙන් කිසිම බලපෑමක් නැහැ. අපි කිවිස ගන්න ඕනේ මම කතා කරන්නේ මම දැකපු දේ විතරයි. දැකපු දේ දැකපු හැටියට කියන්න පුළුවන් නම් භාවනාවේ 150ක් වැඩ ඉවරයි. නමුත් මතක තියාගන්න මේ දකින්න දේ වෙනස් වෙන සුළු බවට ඉඩ තියලා කතා කරන්න. වෙනස් වෙන සුළු දෙයක් තියා බලලා ඒකේ දකින දකින හැටියට වෙනස් වෙන සුළු හැටියට ඉදිරිපත් කිරීමේ කෘත්‍යය ඔය හිතන තරම් ලේසි නෑ. ඒ නිසා අපිට ඕන කෙනෙකුට චෝදනා කරත් ඒක උඹේ සපේලා උත්තරයක් දෙන්නේ නැහැ නේ උඹ මේ එක එක වෙලාවට එක එක කියනවායි කියලා නෑ. බුදුසජාණන්සේ හරියටම නැත්නම් මහා මොක්කලන්සන්සේ හරියට දැනගෙනයි කතා කරන්නේ. අරමුණට හිත යොදනවා කියන එකත් ලේසි නෑ. එක දිගට අරමුණ දිහා බලනකොට වෙන වෙන වෙනස්කම් ඊ ආකාරයෙන් වාර්තා කරනවා. කාට හරි කියනවා කියන එකත් ලේසි නෑ. තේරිච්ච දවසක් එනවා. භාවනා කරනකොට තේරෙන දවසක් එනවා. එතකොට යාට අනික් මිනිස්සු කතා කරන දේවල් මහ විකාරතාවට තේරෙනවා. මේ මිනිස්සු මේ මොනවද කතා කරන්නේ? කිසිම අදාළ නැති කිසිම සපෙලා උත්තරයක් දෙන්න බැරි බොහෝ දේවල් ගැන කතා කරනවා. Taman දන්න කාරණාවෙන් තොර වෙනවා. ඉතින් එතකොට ඒ කෙනාට සමාජ ඇසුර කියලා කියන්නේ තන්නේ කර අවුල් ජාලාවක්. ඒක ගැන කියනකොට බටහිර විද්‍යාඥයන් කියනවා මිනිසු දෙන්නේ පාරදී මුණ ගැහුනොත් මුණ ගැහුණාට පස්සේ දැන් මමයි තව x කියලා මිනිසුක හම්බ වෙනවා කියලා හිතමු. මම හැම වෙච්චාම හැම වෙලාවෙම බලන්නේ මම හරි හොඳ කවුරුත් හිතනට හොඳ කෙනෙක් බාටපත් වෙන්න මම x එක කතා කරනකොට කතා කරන්නේ පුම්බකටමනේ. මම හරි හොඳ කෙනෙක්. ඉතින් මම ඔක්කොම හොඳ දන්න කියන කෙනෙක් කියලානේ කතා කරන්නේ. නමුත් X කවදාවත් මයිදියා දන්නේ නැහැ ඕක කොහොමඩක්වත් කයිවාරු කාර්යය ඕවේ මොනවා කිව්වත් අපි කන්නේ නැහැ කියලා මිනිහා ගන්න වෙන අත්දැකීමක් නේ. මම පෙන්වන්න හදන චිත්‍රය මිනිහා ගන්න නැහැ නේ. ඒ වගේම X කියන මනුස්සයා මට ආරූඪ කරන්නේ එයාට වැඩිය පහත් කෙනෙක් විදියට හැම වෙලාවෙම ආව. ඒ නිසා මම පෙන්වන්න හදන බුම්බලා හතන දක්ෂ චිත්‍ර එකක්. ඒ මනුස්සයා මට ආරූඪ කරන්න හදන හීනමාන එකක්. ඔය අතරමැද ප්‍රകൃතියක් තියෙනවනේ. එතකොට මම තුන් දෙනෙක් ඉන්නවා මෙතන. අර මනුස්සයා කරත් මම බලන්නේ මට වැඩිය පහත් මිනිහෙක් ඒ මිනිහා. හැබැයි එයා පුම්බනවා පුළුවන් තරම් එයාගේ දේ පෙන්වන්න. එයාගේ ප්‍රകൃතිය නිසා දෙන්නේ හම්බ වෙනකොට 6 දෙනෙක් හැදෙනවා වීදියේ. කෝක කෝකට කතා කරනවද කියලා. තන්නේ කර මායාවක් මේකේ තියෙන්නේ. තන්නේ කර මේ මම සුද්ධවන්තෙක් වෙන්න අනික් කට්ටිය මට වැඩි පුංචි කරන්න මේ යන රංගපෑම තුල අපිට කවදාකවත් සපෙලා උත්තරයක් දෙන්න බෑ. සපේලක් උත්තර දෙන්න පුළුවන් අපිට අදාළ නැති හුස්මක් ගැන කතා කරලා වමක් ගැන කතා කරලා දකුණක් ගැන කතා කරනවා. මේක එච්චරම පිට තදින් බලපාන දෙයක් නෙමෙයිනේ. අන්න එවැනි දේවල් තමයි ਸਰවචන්සි ආරමුණු කරන්න කියන්නේ. මධ්‍යස්ථ ආරමුණක් අරගෙන ඒක ලෝකෙම තියෙන උතුම්ම දේ වශයෙන් සලකලා ඒක ගැන හරියට විස්තර කරන්න පුළුවන්කමක් එනවනම් ඊට පස්සේ යාට හැඟුම්බර දේවල්, ආකල්පගත දේවල්, සාහිත්‍ය දේවල් ක්‍රමයෙන් හදාන හදාන යන්න පුළුවන් ගතියක් එනවා. ඒක නිසා අද ජනමාධ්‍ය දියුණු වුණාට අද විතර කතාව තුර පටලැවිලි තියෙන ලෝකයක් කවදාකවත් නැහැ. මේ නිසා මේ බව දන්න නිසා අවුරුදු 2600කට ඉස්සර වුණා සර්වචනාංශ සඳහන් කළා තියෙනවා මේ බණ භාවනා කරන කෙනා සමාජශීලී වෙන්න එපා ජනමාධ්‍යට යන්න එපා පුළුවන් තරම් මේ සම්බන්ධකම් අඩු කරලා තමන් අද්දුටු දේ අස්පනා පිටපින දේට අඩු කරලා එකක් එකවරකට අල්ලගෙන ඒ කාලානුරූපව වෙනස් වෙන හැටි වෙනස් වීමට ඉඩ තියලා දකින්න උත්සාහ කරොත් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා සතිපට්ඨානය හරියට වඩනවා නම් දවස් 7කට 7ක් කරන්න ඕන වෙන්නේ නැහැ කියලා. සපෙලා උත්තර දෙන්න දන්නවනම් කමඨාන හරියට සුද්ධ වෙනවනම් දවස් 7ක් භාවනා කරන්න ඕනේ නැහැ. එහෙම නැත්තම් බුද්ධ කල්ප 7ක් භාවනා කරත් කොච්චර සහතිකෝලිය දාගෙන හිටියත් පෞරුෂත්ව වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා උත්සාහ කරන්න මේ තරම්ම සපෙලා උත්තර දෙන්න නැති මවාපාන යන්නේ කොහෙද මල්ලේ පොල් කතා තියෙද්දි අඩු ගානේ පරියන්ඛයක් කරලොච්චම එක වාක්‍යයක් ලියන්න පොතක් අරගෙන මට මේ පරියන්ඛයේදී මේ ආස්වාසයට කොටු වෙච්ච වෙලාවේදී මෙන්න මෙහෙමයි එක වැටහුණා. ප්‍රස්වාසයේ හරියට මුලිච්ච වෙච්ච වෙලාවේ මෙහෙමයි වැටහුණා. වම තියෙනකොට මෙහෙමයි වැටහුණේ. දකුණ තියෙනකොට මෙහෙමයි වැටහුණේ. හැබැයි මේකම හැම වෙලාවෙම තියෙන්නේ නැහැ. නමුත් මේකනම් වෙච්ච සිද්ධියක්. ඇත්ත සිද්ධියක්. අනිත් දවසෙත් බණ තව එක වාක්‍යයක් දාන්න ඒ වෙලාවේ ආස්වාදේ කොහොමද වැටෙන්නේ? ඒ වෙලාවේ ප්‍රසවාසයේ කොහොමද වැටෙන්නේ? ඒ ඉස්සෙල්ලා වම වැටෙන්නේ කොහොමද කියලා බලනකොට තමයි තේරෙන පටන් අරගනි මේ සපයලා උත්තර දෙනවයි කියන එක හිතාමතා කරන්නත් බෑ. ඇදහුවටත් බෑ. අත්දැකීමක් ඇති කරගෙන අත්දැකීම තව කෙනෙකුට සම්ප්‍රේෂණය කරනවා කියලා දෙනවයි කියන එක ඉතාමත්ම අමාරුයි. ඒ තරම්ම අපි මවාපාන ලුගුවේක ජීවත් වෙයි. ඒ තරම්ම අපි අනුන් ඉදිරි පිට රංගපෑමක් කරන්නේ. එහෙම නැත්නම් කාගේ දෝ න්‍යාය පත්‍රයට වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා ਸਰවචත්තනාංශයේ දකින්නේ පෘ탁ඥය ඉන්නේ හීනෙක කියලා. අවදි වෙලා නැහැ. එයා දන්නේ මේ අනුන් රවට්ටන ඉස්සලා Taman රවටිලා ඉන්නේ කියලා. ඒ නිසා උන්වහන්සේ සඳහන් කරන අඩු ගානේ මං ඉදිරියට ආපුවාම බුදුහාමුදුරු ඉදිරියට ආපුවාම සංගපෑමක් කරන්න එපා. ඇති හැටි කියපන්. ඔබට වැටහෙන දේ කියපන්. එතකොට මට පුළුවන් බේත් තුඩුව ලියලා දෙන්න. වැටෙන්න අපේක්ෂා කරන දේවල් හෝ වැටුණයි කියලා හිතන දේවල් හෝ එහෙම නැත්නම් කියමනෙන් අනු පවට්ටන්න හදන දේවල් සම්පූර්ණ තමන්ගේ කාලේ නාස්ති වීමක් වෙන ඒක ක්ෂණ සම්පatti නැති වෙනවා. ඒ නිසා සපේලා උත්තර දීම ඒකාන්තයෙන්ම GestureD ජීවිතේ අමාරුයි අපහසුයි කෙරෙන්නෙම මවබයි. ඉතින් භාවනා මධ්‍යස්ථාන ආවට පස්සේ කතා කරන්න එපා කවුරුත් එක්කවත්. කතා කරොත් අහුවෙනවා. කතා කරොත් මවපෑමක් යනවා. කතා නොකර බිල්ලෙක් වාගේ මේ Taman දකින්න දේ Taman අහන දේ හොඳට නැවත නැවත සලකා බලන්න පුළුවන් තත්ත්වයට යන්න පුංචි සීලයක් තිබිලා බෑ. පුංචි කාය ශික්ෂාවක් තිබිලා බෑ. පුංචි වචී ශික්ෂාවක් තිබිලා බෑ. ටික වේලාවක් ඉන්නකොට තමයි තේරෙන්නේ ඊ වගේ රංගපෑම අයින් කරලා Taman අත්දකින්න දේ මේකයි කියන එකට අඩු කරගෙන කමඨාන් සුද්ධ කරනවාදී ඒක කියන්න ඒක හෙලිකරනද සපේලා උත්තර දෙන්න පුළුවන් තරකටපත් වුණා නම් ඒ ඇති වෙන වෙනස ඒ ඒ ව්‍යාකරණේ ඉදිරිපත් කිරීමේ ඇති වෙන වෙනස නිවන් දැකලා මිසක නතර කරන්නේ නැහැ. එනිසා මේක ටිකක් අමාරුයි. මොකද හේතුව මේ මාන්නකාරකම තියදී මේක කරන්න බෑ. මෝඩකම තියදී මේක කරන්න බෑ. තණ්හාව තියදී මේක කරන්න බෑ. මමයා කියන එක තියදී කරන්න බෑ. ඒ නිසා හරියට වීඩියෝ කැමරායක රෙකෝඩ් වෙන්න වගේ ෆොටෝ එක රෙකෝඩ් වෙන්න වගේ මේ ශබ්ද පටිගත කරන යන්ත්‍රේ රෙකෝඩ් වෙන්න වගේ ඒ තියෙන විදියට විතරක් ගන්න. ඒක මොනවා පාණ්ඩ යන්න එපා. ආලවට්ටම් දාන්න යන්න එපා. ආලවට්ටම් දාන ගතියක් තියෙනවනේ ඒක දැනගන්න. දැනගෙන හරියට එක එක එක එක යරමුණු ටික වෙන් කරලා සපේලා උත්තර දෙන්න පුළුවන් නම් ඒ තින්දා වැඩවලදී Taman මෙච්චරම කතා කරන්න ඕන වෙලක නැහැ. අදාළ කෙනාට මෙන්න මේ ටික කරපන් කියනකොට එයා තේරුම් ගන්න ඕන. තේරුම් ගන්නේ නැහැ. ඒක නිසා සරුවචන් වහන්සේගේ කාලයක් මේක පුරුදු කරපු නිසා සරුවචන් වහන්සේ කියනවා අද්විච්ච වචන අබුද්ධා අමෝඝ වචන ජිනා. සාරංශකේ බුදුරජාණන්සේ කතා කරන වචන දෙකක් නැහැ. වනවල ගිහිලකුත් නැහැ. හරියටම කියන්න ඕනේ කියලා. මොකද මේක පුරුදු කරපු නිසා. ඒ නිසා හිතන්න එපා මේක පුහුණු නොකර මල් පූජා කරලා හම්බ වෙයි. දන් දීලා හම්බ වෙයි. ප්‍රාර්ථනා කරලා හම්බ වෙයි. බුදුහාමරගේ ආශිර්වාද ලබාගෙන හම්බ වෙයි. කොහොමඩක්වත් බෑ. මේක යෙදිලම ඒතක අදක්නදී sannivedana කිරීම කරාම ලැබිය යුත්තක් ඒ සංඝාක් නිහතමානී වෙලා. ගාක් මේ බුදුරජාණන්සේගේ ධර්මයට ධර්ම ගෞරවය පිහිටුවගෙන අපි තාම ලදරු අපි තාම ආදුනිකයෝ අපි තාම හය හතර තේරෙන්නේ නැති දන්න කෙනෙක් වශයෙන් තේරුම් අරගෙන දන්න ටික ඉදිරිපත් කරන්න ශක්තිය නැත්නම් ගෞරවය ඒකට කියන්නේ ධර්ම ගෞරවය කියලා ඇති වුණා නම් ධර්මයේ දා වගේම පිහිට පිනිස තියෙනවා. නිසා මේ වැරද්දක් නෙමෙයි මේ පෙන්ලා දෙන්න හදන්නේ. අපි නොදැන අපි විශ්ින් දේ දකපු දේ ආලවට්ටම් දානවා. අතිශෝක්ති වලට දෙමීට යෑම නිසා වෙන ප්‍රශ්නේ මගහරන්න නම් සපේලා උත්තර දෙනවා කියන කාරණාව තේරුම් ගන්නට ඒක අපිට උගන්වන්න දෙයක් නෑ. ඒක අපි හොඳටම දන්න දෙයක්. ඒ නිසා නැවතත් සරල වෙන්න. නැවතත් ඍජු වෙන්න. නැවතත් ආධුනිකයෙක් වෙන්න. නැවතත් දැන් පටන් ගත්ත කෙනෙක් වශයෙන් බලනවනම් මේක දුරදිග යනකොට ඕඩම කෙනෙක් තිරියක් වෙනවා. ඒ නිසා මේ ධර්ම දේශනාව අහලා හැම කෙනාටම නැවත සලකා බලලා මේ නාකිච්චෝ නාකියෝ තිරියන් වෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාටම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා